අවසරයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි තද්දා ප්‍රතිසම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලුම දෙනා ධර්ම ගෞරවයේ යුක්තව සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතන්නකෝ භෝ අபிසඤ්ඤා නිරෝධෝ හෝති තී සංග්‍රහණින් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසරණවනේ සති පතා කරගෙන යන වැඩ පිළිවෙලක් ගත්තාම අපි මේ බ්‍රහස්පතින්දා දවසේ මේ පැය යොදාගෙන තියෙනවා ධර්ම දේශනාවක් සඳහා. ඉතින් අපිට ඊටලාතල තත්තාවේ අපි ඒක චාරිත්‍රාක් වශයෙන් පාත්තගෙන යනවා. ඉතින් මේ චාරිකාවෙන් පස්සේ අද ඉස්ලාම ඒ ධර්ම දේශනාව පටන් ගන්න අවස්ථාවක්. ඉතින් ඒ සඳහා අලුත් සූත්‍රයකින් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතෙක් කල් කිරුවේ චාරිත්‍රානුකූලව ඒක ਸਰවචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ඉදිච්ච සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයට අනුව දේශනා මාලාවක් විදිහටයි මේක පවත්වන්න චාරිත්‍රය උනේ. අදත් ඒකමයි ඒ චාරිත්‍රයමයි නඩත්තු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ උද්දුත කරගත්ත පාඩය ගත්තේ එහෙම නැත්නම් ඉදිරි ධර්මදේශනා මාලාවට මාතෘකාව වෙන්නේ ප්‍රසිද්ධ පොට්ටපාද සූත්‍රය. මේක පොත්පත් බල නැත්තඳ දීගණිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ බොහෝම දිග සූත්‍රයක්. ඒ නිසා සූත්‍රේ සම්පූර්ණ අර්ථය ගන්න ගොඩක් කල මේ විදිහට පනහන්න මේක සූත්‍ර නිදානයේ සලකලා බැලුවොත් අන්‍ය තීර්ථකෙක් විසින් සරුවචනාංශයට අසන ලද ප්‍රශ්නයක්. ඒ වුණත් පේනවා මේ අන්‍ය තීර්ථකයා තැහින කාලයක් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරපු කෙනෙක්, ඒ වගේම කැපකිරීමක් කරපු කෙනෙක්, ඒ වගේම හිර වෙලා තියෙන්නේ සෑහෙන අමාරු තැනක කියලා, සංකීර්ණ තැනක කියලා. ඉතින් ඒක නිසා සමහර විටක මේවැනි ධර්මදේශනාවක් ආධුනික යෝගාවචරයේකට පටන් ගන්නකොට සැර වැඩි ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා ඒක යුතුයකමක් වෙනවා. පුළුවන් තරම් ආධුනිකයෙකුටත් හොඳටම ප්‍රවීණ කෙනෙකුටත් ගැළපෙන විදියට කොහොමද තමන්ගේ ජීවිතය දෙක සම්බන්ධ කරගන්නේ කියන එක අමතක නොකර ධර්ම දේශනා පවත්තා. ඒක නිසා සාමාන්‍ය සූත්‍ර දේශනාවක කරන විදියට මෙවැනි සූත්‍රයක් මෙවැනි ධර්ම කොටාසයක් ධර්මපරියායක් ਸਰවචනාංශල දේශනා කරන්නට හේතු වෙච්ච කාරණාව දැන ගැනීම ධර්ම රසය වැඩි කරනවා. කාට හරි ධර්ම කරුණට සම්බන්ධතාවය ලබා ගන්න උදව් වෙනවා. ඒ නිසා අපි මේකේ නිදානෙට ඒක නිකන් නිදාන කියලා පසුබිමට හිත යෙදුවොත් මේ සරුවචනාංශිකේ බුද්ධ ශාසනයේ පන්සාලිස් වසක කරපු ඒ බුද්ධ කෘතියේ පස්චිම බුද්ධ ශාසනයේ වෙච්ච වැඩක්. ඒ කියන්නේ ප්‍රථම බුද්ධ ශාසනය කියලා සඳහන් කරන යුගයක් තියෙනවා සර්වඥාන්සේගේ 45 අවුරුද්දේ ඒ ප්‍රථම බුද්ධ ශාසනයේදී ධර්ම විනය දෙක ගුණයක් පිළිවෙලක් හැඩගැහිලා තිබිලා නැහැ. සර්වඥාන්සේට සහ ශ්‍රාවක මහා සංඝරත්නයට ඉන්න කියන තැනක් හරියට තිබිලා නැහැ. ඒ තැන් වල ඇවිදින්මින් ඒ කැලවල් වල ගත කරමින් ලදලද වෙලාවේ බණ කියමින් කොහොම අසංවිධිතව තමයි ගත වෙලා තියෙන්නේ. ඒකට තවත් හේතුවක් වෙලා තියෙනවා. ඒ කාලය ඇතුළත ਸਰවචනාසේ ළඟට පත්විච්චත්තු කුසాగ්‍ර බුද්ධිමත් ගා ප්‍රාණිතා පිළිච්චත්තු. ඒගොල්ලන් කිසිම පහසුකමක් ඕනෙලා තිබිලා නැහැ. සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා තියෙන්නේ සංසාර බය දැකලා. ඉතින් ඒ නිසා එයාට පොඩි බණක් කියපු ගමන් ඒක පාට අවබෝධ කරනවා. ඒකට හේතුව කාලය පෙරම් පුරපැත්තෝ. නෝ පහු වෙනකොට පහු වෙනකොට පැමිණෙන ඇත්තෝ යම් යම් අපහසුතාවලදී හිත නරක කරගන්න. එතකොට කෙරෙන්නේ වැඩි කෙරෙන්නේ නැහැ. ඉතින් සරුවචනාංශයේ ටිකෙන් ටික පස්චිම බුද්ධ ශාසන වෙනකොට අරණ්‍ය සීනාසන පිළිකණ්ඩ එක දිගට ළඟ ඉඳලා උදව්පකාරකරනද වගේ වැඩපිළිවෙල හැදුවා අර මූලික ප්‍රථම බුද්ධ ශාසනයේ ප්‍රයෝජන ගත්ත ශ්‍රාවකියොත් වැඩ අරගෙන සරුවචනාංශෙත් කියදිලා ස්ථානත් හැදිලා ගුණයක් ඇති වුණා. මේ සූත්‍රය එලිදකන කාලේ වෙනකොට එහෙම ගුණයක් ඇති වෙලා තිබිලා තියෙනවා. සවැත් නුවර චේතවනාරාමයයි පදනම් වෙලා තිනවා. මුල් කාලේ එහෙම සරුවචනසේ කැලේක නමක් තමයි කියන. අසවල් කැලේ සරුවචනසේ වැඩ හිටියයි කියන. මේ සූත්‍රයට අනුව සවැත් නුවර කියන නම සඳහන් වෙනවා. චේතවනාරාම කියන නම සඳහන් වෙනවා. එකෙන් අදහස් කරන්නේ සංවිධානය වෙච්ච අරණ්‍ය සේනාසන පිරිවෙන් ගුරු પરම්පරා ධර්ම විනය කැටි ගැහිගෙන ඉන කාලේ ඒ කාලේ මේකට හේතු වෙච්ච සූත්‍රයට නම දෙන්න මුල් වෙච්ච මේ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාත් ගෝල පිටසක් හදාගෙන තින්දුකාචීර කියන්නේ ඒ කියන්නේ ගන්තරක මල්ලිකා ආරාමයේ කියලා මල්ලිකා බිසව හෝ ප්‍රසිද්ධ මල්ලිකාවක් විසින් පූජා කරලා ආරාමක වැඩ ඉඳලා තිනවා ඒකසාලක කියලා. එක සලකන්නේ එක එක ශාලාවක් තිබිච්ච සියලු දේම සඳහා එක ශාලාවක් තියෙන නැති එක වෙන්නේ නැති එක ශාලක කියලා කියන්නේ ඒ මල්ලිකාරාමේ වැඩ ඉඳලා තියෙනවා. ඉතින් සරුවචන් වහන්සේ පින්නපාතයන්ඩ කල්යතුම ශූරු පෙරවගෙන පාත්‍රය අරගෙන බැහැලා කල්පනා වෙලා තිනවා අද පින්නපාත යන කල් වැඩි කියලා සවැත් නුවර ඉඳලා ජේතවනාරාම ඉඳලා සවැත් නුවරට යන අතර වාරේ බැලු බැලමට හිතෙන්නේ මේ මල්ලිකාරාමේ තියෙන රොචනසේ මල්ලිකාරාමයට ගොඩ වෙනවා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලාම පොට්ටපාද කියන පරිප്രാජකයයි ਸਰවචනාංශය අතර යම් යම් සමීප සම්බන්ධකම් තිබිලා තියෙනවා. පොට්ටපාද කියලා කියන්නේ අන්‍ය තීර්ථක පරිප്രാජකයෙක්. නමුත් මාර කලින් කිව්වා වගේ ඒකටම ගත වෙච්ච පරිබ්‍රාජක පිරිසකට නායකත්වය දීපු සෑහෙන Brahmචර්ය ජීවිතයක් Brahmචර්ය කියන්නේ තපස් ජීවිතයක් ගත කරපු තල තුනා කෙනෙක් බවයි පේන්නේ සාකච්ඡාවේ හැටියට. ඉතින් සර්වචන්නාංශේ මේ පුට්ටපාද පරිබ්‍රාජකයාගේ මල්ලිකාරාමයට වැඩම කරන වෙලාව වෙනකොට මේ පරිබ්‍රාජකයෝ ඒ වෙලාවේ කලගෝසාව කෑ ගහනවා එක එකන කතා කර කර ඉන්නවා මේ චාරයක් නැහැ කොටිම කියනවා නම් දෙතිස් කතාවල යෙදිලා රාජ කතා, චෝර කතා, ඉතින් පත්‍රෙ මෙහිමයි අරකයි මේකයි කතා වෙනවා. ਸਰවචන්සේ එනවා ඈත තියාම පොට්ටපාද පරිබ්‍රාජක දකින්න. දකින්නකොටම පොට්ටපාද පරිබ්‍රාජක සහාය කරන කතා කරලා කියනවා මේ වගේ උත්තරෙන් වාසිය නමක් වඩින කරවට ලොකු වටින මංගල කාරණාවක් නම ਸਰවචන්සේ මේ කලගෝසාවට කැමති නැහැ. කචකචේල කැමති නැහැ. ඒ නිසා කරුණා කරලා අපි ਸਰවචන්සේගේ ගමන සාදර වෙලා නිසද්ද භාවයෙන් කරු කරමු කියලා. අපි නිසද්ද වෙන්න උත්සාහ කරමු කියලා. ඒක මේ පොට්ටපාද සූත්‍රයේ බමනක් නෙවෙයි සඳහන් වෙන ගොඩාක් සූත්‍රවල සඳහන් වෙනවා. සර්වචන්නාංශේ යන තැන පුදුම ශක්තියක් තිබිලා තියෙනවා හැම කෙනාම නිස්සද්ද වෙන. ඒ වගේම හැම කෙනාම බැලුව බැල්මට සැනසෙන tempat වෙන ගතියක්. ඉතින් මේ විදිහට පොට්ටපාද පරිබේක බොහොම අමාරුවෙන් තමයි ගෝලපාල පිරිස කලකෝසාර නැත කරාට පස්සේ ඉස්සරහට ගිලා ස්වාගතම් පන්ති ස්වාගතම් පන්ති කියලා ඔබගේ පැමිණීම අපිට මංගල කාරණාවක් කියලා පිළිහරගෙන තියෙනවා සරුවචන් වහන්සේ. ඒ කියන්නේ මේ පැවතිච්ච චාරිත්‍ර හැරියට පොට්ටපාද කෙරේ සරුවචන් වහන්සේත් සරුවචන් වහන්සේ කෙරේ පොට්ටපාදකෙත් අන්‍යෝන්‍ය ගෞරවයක් තිබිලා තියෙනවා. අන්‍ය ආගමක කෙනෙක් කියලා එහෙම පහත් කර සැලකීමක් තිබිලා නැහැ. ඊට පස්සේ සරුවචන් වහන්සේ ආසනයේ වැඩ ඉඳලා පොට්ටපදෙන් අහලා තියෙනවා මේ මං ආපු නිසා ඕගොල්ලන්ගේ මොන වැඩේද බාධා වුනේ මොන කතාවටද බාධා වුනේ මොකද්ද අඩාල වුනේ කියලා. ඊට පස්සේ පොට්ටපද කියන ස්වාමීන් ඒක තිබිච්චාවයි. ඒක අපිට ඕන වෙලාවක කතා කරගන්න පුළුවන්. නමුත් මට මේ ඔබ වහන්සේ වැඩි වෙලාවදී මයි ළඟ තියෙන ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ සරුවචනාංශයේ පොට්ටපාදගේ ඉල්ලීම අනුව පොට්ටපාද නගන ප්‍රශ්නේ තමයි කතන්නුකෝ බොහෝ නැත්නම් කතන්නුකේ බන්ති අபிසඤ්ඤා නිරෝධෝ හෝති इति ඒක පොට්ටපාද ඉදිරිපත් කරන්නේත් කෙලින්ම සරුවච්චන් වහන්සේට ඉදිරිපත් කරන ප්‍රශ්නයක් විදියට නෙවෙයි විච්ච සිද්ධියක් යා කියනවා අපි මේ තීර්ථකයෝ කුතුහල ශාලාවේ කුතුහල ශාලා කියලා දැන් කියනවා ප්‍රජාශාලා කියලා තියෙන මිනිස්සු එකතු වෙච්චාම මේ ක්ලබ් එක, පබ් එක, එහෙම නැත්නම් ප්‍රජාශාලාවක තමයි. කතා කරගෙන ඉන්න වෙලාවදී එතන ඉන්න කට්ටියට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ අභිසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ භාවනා කරන ලෝකේ මතුවෙන ප්‍රශ්නයක්. ඒ සංඥා කියන එක ඉතින් සාමාන්‍ය කවුරුත් දන්නවා හැඳින්වීම ගැනීම සඳහා අපි සලකුණු තබා ගැනීම එහෙම නැත්නම් නැවත ඒ සලකුණු හරහා ඒ දේ හඳුනා ගැනීමට අපි සංඥාකරණය සහ සංඥාව කියලා සඳහන් කරනවා. අභි කියන වචනය උත්තමාර්ථයක් ඒ වගේම සම්පූර්ණ අර්ථයක් දෙනවා. ඒකට අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මේ සංඥාව එක එක විදිහට පෙරලෙනවා. වර එක ගොරෝසුට දැනෙනවා, වර එක සියුම් වෙනවා. සියුම් වෙන පැත්තට කියන්නේ ක්ෂය වෙන පැත්ත කියලා, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත කියලා. සංඥාව හැදීගෙන වැඩිගෙන ගොරෝසු වෙන පැත්තට කියන්නේ ආය පැත්ත, එහෙම නැත්නම් උදය පැත්ත, ඝන බහල වෙන පැත්ත කියලා. ඉතින් මෙතන සාකච්ඡාවට යොමුලා තියෙන්නේ සංඥා නිරෝධයයි. සංඥා නිරෝධය කියන්නේ සංඥාව තුනී වෙන එකයි. එතකොට මේ සංඥා තුනී වීමේ අபிසංඥා කියවම හාත්පසීම සංඥා තුනී වෙන්නේ කොතරම්ද කියලා. ඒක දැනගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක ඇත්තටම බලනොත් ආධ්‍යාත්මික ප්‍රශ්නයක් නේ. එහෙම නැතුව අපිට මේ එදිනෙදා තියෙන දේශපාලනයේ අයිති ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ආර්ථික ප්‍රශ්නිකුත් නෙවෙයි ඒක. සමාජ ප්‍රශ්නිකුත් නෙවෙයි. ඒක ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. මේක එන්නේ ඉතින් අර පූර්ණ කාලිනව යෙදී පැහැදී සැදී කටයුතු කරන පිරිසකට මේක නිකන් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ තද බල ආධ්‍යාත්මිකව ගත්තොත් නිින්ද යන හැටි දකින්නේ කොහොමද කියනවා වගේ. නිින්දාවගේ කියන අඩු කරන අඩු කරන සංඥා කියලා නින්දට ගිය නින්ද කියන්නේ තඩ නින්දකුත් නෙවෙයි හීන පේන නින්දකුත් නෙවෙයි සම්පූර්ණයෙන්ම සංඥාවෙන් දුරස් වෙන තැනේ අන්තිම කොන ඉතින් විශේෂ ගෝචර නැහැ කාට හරි සංඥාව තිබුණොත් නින්ද යන්නේ නැහැ නින්ද යනකොට සංඥා නැති වෙනවා ඉතින් එන්නේ කඩයිම එතන තියෙන එලිපත්ත මොකක්ද කියන එකයි ආධ්‍යාත්මික ප්‍රශ්නේ ඉතින් එතනදී එක එක එතන කුතුහල ශාලාවේ හිටපු අනෙකුත් තල තුන ඇත්තෝ එක එක මත ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මතයක්වත් පුංචි ඒවා නෙවෙයි. දැනටත් තියෙන ප්‍රසිද්ධ ජනමතයේ තියෙන අදහස්. ඒකට පොට්ටපාදත් මේ සභාවේ ඉඳලා කල්පනා වුණාලු තරුවචනස් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට ඒ වෙලාවේ හිතනවා අනේ ඔබ වහන්සේ හිටියානම් මෙතන ඔබ වහන්සේගෙන් මේ උත්තරේ ගත්තා නම් ඒක තමයි කෙලවර. ඒ තමයි මේකේ නිමාව. එහෙම නැත්නම් මේ අනික් වල කතා කරාට මේ බොරු නෙවෙයි කියන්නේ අර්ධ සත්‍යයි. නමුත් මියාගේ දේ අරයාගේ දේට වඩා හොඳයි කියලා විනිශ්චය කරන්න තරම් තල තුනක් කෙනෙක් හිතන්නේ. ඒ නිසා සරුවච්චන් වහන්සේ පිළිබඳව මට සතිය පහළ වුණා කියලා කියනවා. අනේ ඔබ වහන්සේ හිටියන මේ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්නේ නැත්නම් උත්තර දීපු උත්තර සාසන්දනය කරන්නේ වැඩක් වෙන විදිහට ගලපන්නේ ඔබ වහන්සේ තමයි දැනුම තියෙනක මට ඒ වෙලාවේ සිහිපත් උනායි කියලා. ඉතින් ඒක තමයි මේ මේ සූත්‍ර මෙච්චර දිග සූත්‍රයක් හෙලිදක් වෙන්න පදනම් වෙච්ච නිදානි ඉතිහාසෙ පසුබිම. ඉතින් ඒ අවස්ථාවේදී ඒ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ප්‍රකාශ හරහා එවකට ਸਰවචනanse වැඩ ඉන කාලේ නැත්නම් ਸਰවචනanse අභිසඤ්ඤා නිරෝධය පිළිබඳ අර්ථ දෙන්න ඉස්සර වෙලා ඒ වකට ඉන්දියාවේ පැවතිච්ච මත ටික පොට්ටපාද ඉතාම ලස්සනට ඉදිරිපත් කරනවා. ඒක හරි හොඳයි. අපිට අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව ਸਰුවඥ මතයේ වැරදි පැත්ත දැනගන්න. ਸਰුවඥාන්ත පෙන්නවා මේක වැරදි කියලා පෙන්වන්න ඒ පොට්ටපාද ඉදිරිපත් ඉදිරිපත් කරපු දාස හොඳයි. ඒවා එකක් හරි කීපයක් හරි දැනට අපි ළඟ තියෙන නිසා මේ සංසාරේ ඉන්නේ. දැන් අපිට සිද්ධ වෙනවා මේ පොට්ටපාද ඉදිරිපත් කරන කාරණාවෙන් අපිට පැටලිලා තියෙන තැන නැත්නම් තාම අபிසඤ්ඤා නිරෝධයටපත් වෙලා නැති. අபிසඤ්ඤා නිරෝධය කියන තැනින් පිට ජීවත් වෙන කෙනෙකුට මේ මොකක් හරි ඔය පොට්ටපාද ඉදිරිපත් කරන මොකක් හරි පැටලිලා තියෙනවා. දිගටම නෙවෙයි වරින් වර වරින් වර පදමාරු කරමින් යනවා. ඉතින් ඒක නිසා ਸਰුවඥ මතය නිර්දෝෂී මතය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අපිට දෝෂ මතය ඒවකට පැවතිච්ච පිරිසුදු වෙච්ච නැති මත හදාරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට සංසන්දනාත්මකව දියුණුවක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ වගේ විෂයක් ඉගෙන ගන්න හදනකොට මේ වගේ විෂයකට අත දානකොට අංග සම්පූර්ණ හරියක සම්පූර්ණ මූල ධර්මවාදී මේ ලෝකයට අයිති නෑ ඒක නිවනට අයිති කියලා උගක් ඈත කරලා දුරුවන් කරන ගෞරගාම් ගරුගාම්බීරෝ ඉහළ කියලා වඳින ගතියක් එනවා. එතකොට වෙන්නේ අපෝ ඔයව අපිට කරන්න බෑ. ඒවා බුදුහාමුදුරන්ටයි දේවල්, ඒවා පොට්ට බාදරයි දේවල්. අපිට ඒවා ගැලපෙන්නේ නැහැ කියලා අපි හිතින්ම බයක්, හුඹස් බයක් ඇති කරගන්නවා. නමුත් ඒ වෙනුවට ඊවකට ඉන්දියාවේ තියෙන වැරදි මත ගැන හිතුවොත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ඔය එකක් හරි අපි ළඟ තියෙනවා. දන්නේ නැති වෙන්න පුළුවන්. පිළිගත්තට කන සන්තෝෂ වෙන්නේ නැති වෙන්න පුළුවන්. කනගාටු වෙන්න පුළුවන්. නමුත් එතකොට අපි ඉගෙන ගන්න එක අයියෝ පොට්ටපාදික දුන්න තක තීරුකම් කියලා තමයි ඉගෙන ගන්න. නමුත් බලනකොට අපේම තක තීරුකම් ටික තමයි ඉගෙන ගන්න වෙන්නේ. හරියට කන්නඩියක් ඉස්සරහ කියලා බලනවා වගේ මේ සංඥා නිරෝධ පැත්තෙන් බලනකොට අපි ළඟ තියෙන බහුමත බමුණු මත වැරදි මත ඉතින් බැම වැරදි මත ඉදිරිපත් කරන කෙනෙකුට නිඳා කරන්නවක්වත් එහෙම නැත්නම් මේ අනවශ්‍ය හීනමානයක් ඇති කරන අනවශ්‍ය ඉච්ඡා බංගත්වයක් ඇති කරන්නේ නෙවෙයි. මේක ඉගෙන ගන්න නම් අපිට අදාළ දැනකින් පටන් ගන්නවා. අදාළ දැනින් පටන් අරගන්නේ සාපේක්ෂකව කල්පනා කරලා ඉදිරියට යන්න. ඉතින් ඒ අනුව බලනකොට මේ අවුරුදු 2600 ඇතුළත මේ වැරදි මතවල කිසිම වෙනසක් කියලා නැහැ. ඒක එදා පටන් අද දක්වාම එක විදිහට යනවා. විශේෂයෙන් කියනවා බෞද්ධයන්ගේ බව වෙනසක් වෙලා නැහැ. බෞද්ධයත් ඉන්නේ හතර පොට්ටපාද අල්ලගෙන තියෙන හතරෙන් එක තමයි. ඉතින් අපි මේ සූත්‍ර දේශනාවක් මාර්ගයෙන් ධර්ම දේශනාවක් මාර්ගයෙන් කරන්න හදන්නේ හැකි හැකි වෙලාවක භාවනාවේදී කියන පරියන්කේදී හෝ එහෙම නැත්නම් සක්මන් කරන වෙලාවක හෝ එතන භාවනා මධ්‍යස්ථානික අපි මේ වැඩ කරන වෙලාවක හෝ ගේතර දොරේ භාවනා මධ්‍යස්ථානෙන් පිටක වැඩ කරනකොට හෝ මේ මේ වැඩේට මම මෙහෙ වෙන්නේ මේ මේ වැඩේට මගේ නාසලනු වැටෙන්නේ මෙන්න මේ වැරදි සංඥාවයි කියලා ඒ ඒතන අවබෝධ කරගන්න පුළුවන් වුණොත් දේශනාව සාර්ථකයි. බණින් වැඩක් වෙලා තියෙනවා. හැබැයි ඒකට පටන් ගන්නකොට තේරෙනවත් එකම පැංගිටි ගතියක් දැනෙනවා. තිත්තරහක් දැනෙනවා. නුහුරු ගතියක් දැනෙනවා. ලැජ්ජාවක් දැනෙනවා. හීනමානයක් දැනෙනවා. නමුත් මේ බුද්ධ දේශනාවේ තියෙනම හීනමානයක් ලැජ්ජාවක් පසුබෑමක් ඇති කරන්න නෙවෙයි මැරෙන්න ඉස්සලා කොයිලා කර්මික දැක්කේ නැත්තම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වැඩක් නැති හින්දා. ඒක නිසා හයියත් තියෙන වෙලාවක මේ Taman මේ විවිධාකාරයෙන් හනමිටිය කර තියානේ යන හනමිටිය මොනවද තියෙන්නේ කියලා දැනගන්න හම්බ වෙන එක අපි කරන මේ Brahmacharya ජීවිතයේ යෝග ජීවිතයේ කෙලවරයි. ඒක නිසා මේ පෙන්වන්න හදන කරුණු Tamanට අවබෝධ වෙනවත් එකම නුහුරු බියක් එහෙම නැත්නම් නුහුරු බවක් බයක් අසරණ ගතියක් තනි ගතියක් දැනෙනව නම් භාවනාව දියුණු වෙනවා බණක් සිද්ධ වෙනවා. එහෙම තේරෙන්නේ නැත්නම් වක්කඩේ මේ කලෙමුණින් නම්ලා දීදී වතුරක් කෙරුවා වගේ කිසිම දෙයක් තේරිලා නැහැ. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා නම් මේ බණ අහලා Tamange මේ තණ්හාව වඩා ගන්න ඕනේ, දෘෂ්ටි වඩා ගන්න ඕනේ, මාන්නේ වඩා ගන්න ඕනේ කියලා එහෙම කෙනාට මේ බණ අහනකොට කනගාටු හිතෙනවා. මොකද මේ බණ අහනකොට කිසියම් තැනක එහෙම මාන්නයක් වැඩෙන්නේ නැහැ. කවදාකවත් ඒ Taman ඉස තියාගෙන යන මේ සක්කාය දිට්ඨිය වගේ දෘෂ්ටියට පොහොර නැහැ මේකේ. වගේ මේ බණවල අල්ලබදා ගන්න තණ්හා කරන දේකුත් නැහැ. දැනගන්න දැනගන්න Tamanට තේරෙන පටන් ගන්නවා මෙච්චර කල් මේ මහා ලුකෝට කර තියානාවේ මොකද්ද ඒක තියෙනකන් කවදාකවත් අපිට පුළුවන්ද ਸਰුවත්න ශාවකෙක් වෙන්න සද්ධර්මය ශ්‍රවණය කරන්න පැවිද්දක් ලබන්න සීලයක් පිළිවෙල කරන්න කියලා ඒ වැරදි සංඥා පිළිබඳව තියෙන එක එක මතාන්තර දකිනකොට තමන්ට එන්නේ එන්නේ සුද්ධියක් වෙනවා ඒ සුද්ධි හරහා අර වගේ පැංගිරි ගතියක් දැනෙනවා තිත්ත ගතියක් දැනෙනවා නුහුරු ගතියක් දැනෙනවා බය ගතියක් දැනෙනවා කොංගෙච්ච ගතියක් දැනෙනවා ඉතින් ඒකට නම් පිළියමක් නැහැ. නමුත් මේ මත් වචන සුවල්පේ සඳහන් කරන එකට ලෑස්තිලා බණ අහනවා නම් ඒක ලෑස්තිලා භාවනා කරනවා නම් එහෙමනම් මොකක් හරි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ භාවනාව හෝ මේ බණ හෝ තමගේ මාන්නේ වැඩෙන පැත්තට තණ්හා වෙන්න පැත්තට එහෙම නැත්නම් දෘෂ්ටි වෙන්න පැත්තට අපේක්ෂාවක් යටි හිතේ හරි තියෙනවා නම් ඒ තරමට රිදෙනවා. ඒ තරමට කෙනෙහිනවා. ඉතින් නමුත් එහෙම එකකින් අදහසකින් නෙවෙයි මේ පොට්ටපාසි ගාර සූත්‍ර දිගහැරෙන්නේ. මේ ධර්මදේශනා මාලාවත් මම හිතන්නේ මගේ අදහසක් නෑ එහෙම කාට හරි කෙනහිල්ලක් කරන්න. නමුත් මූලිකව හිත සකස් කරගන්න හදන්නේ නිහතමානීව මේ ਸਰවචනාසික උපනාට කියන බණක් නෙවෙයි. මේ පොට්ටපාද මතු කරව ප්‍රශ්නයයි. ඒ වගේ මේ පොට්ටපාද ඉදිරිපත් කරපු පසුබිමයි අනුව අවස්ථාවක් කරගෙන සර්වචනාංශේ තමන්නාංශගේ ඒ ਸਰවඥ මතය ඉදිරිපත් කරනවා. නමුත් ඒ ඉදිරිපත් කරන්න ඉස්සරලා පසුබිම ඉතිහාසයේ සාධාරණීකරණ කිරීම සඳහා පොට්ටපාද ඉදිරිපත් කරන්නේ වැරදි මත ටික මූල ධර්ම දැනුම අදහසින් හෝ ඉගෙන ගන්න ඕනේ. තමන් චින්තාමය වශයෙන් හෝ එව නැත්නම් ණය විපස්සනාට හොදාගෙන කල්පනා කරලා දැනගන්න ඕනේ මේවා අපි පොට්ටවාදට හේතු කරලා ඉන්න හම්බෙන්නේ නැහැ මේවා අපි ළඟ තියෙන දේවල් කියලා. අන්න ඒ විදිහට ආත්ම ගවේෂණයේ ස්වරූපයෙන් බැලුවොත් මේ ධර්ම දේශනාවේ ප්‍රයෝජන ලැබෙන්නේ පර්යංකේදීන් විතරක් නෙවෙයි. එදිනදා ජීවිතේ අපේ ඇති ගැටලු ඇති වෙන වෙලාවක අපිට පශ්චාත්තාවයක් වෙන වෙලාවක මේකේ අදාළතාවය තේරෙයි. වෙන විදියකට කියනවා නම් අදාළතාවය තේරෙන්නම වැරදිච්ච තැනකදී. වැරදිච්ච තැනකදී. කෙනහිච්ච තැනකදී. රිදිච්ච තැනකදී එහෙනම් අපිට මේ වගේ වෙලාවක පෞරුෂත්වයක් තියනවාද ඒක නිහිල්ලට රිදිල්ලට පශ්චාත්තාප වෙලා හිතනක් කරගන්න වෙනුවට ධර්මයක් මතු කරගන්න කියන එක විවෘත මාතෘකාවක්. ඒකට මම අත තියන්න යන්නේ නැහැ. මොකද පුළු පුළුවන් ඇත්තෝ තේරුම් අරගන්න ඕනේ ධර්ම අවබෝධයේ සිද්ධ වෙන්නේ දුක අවබෝධ කරන්නයි දුක තියෙන කොටයි. ඒ නිසා අප විඳින දුක විඳින්න යන්න එපා. පැමිණෙන දුකේදී කරදරේදී ධර්ම කොටාස ඉදිරිපත් කර ගන්න ඕනේ. අන්න ඒ වගේ මානසිකත්වයක් හදුවට පස්සේ අපි පොඩ්ඩක් හිත යොමු කරමු. මේ පොට්ටපාද බුදුහාමුදුරෙන් ඉස්සෙල්ලා කුතුහල ශාලාවේදී අනෙකුත් පරිබ්‍රාජකයන්ගේ මත වශයෙන් ඉදිරිපත් කරපු දේවල් වලට හිත යොදන්න ඒකල බලලා ඒකට අපි දැන් කාලේ තමංගේ චිත්තසංතානේ ඒකට තියෙන අදාළතාවය බලන්න එතකොට ඒක ලොකු ආත්ම ගවේෂණයක් වෙයි ආර්ය පරිශනයක් වෙයි. පොට්ටපාද කියන එතන හිටපු කට්ටියගෙන් ඉස්ලාම ඉදිරිපත් වෙච්ච මතය තමයි සංඥා නිරෝධය නැත්නම් අபிසංඥා නිරෝධයට අහේතු අපච්චා පුරුසස සංඥා උපජ්ජන්තිපි නිරුද්ධන්තිපි. කිසිම හේතුවක් නැතුව පෙර සලකුණක් නැතුව පෙර ආසන කාරණාවක් නැතුව අහේතුකවම ප්‍රත්‍යයෙන් විරහිතවම සංඥාක පාට ඇති වෙන සංඥාක පාට නැති වෙන. ඒක තමයි අපි වැරදුනාට පස්සේ දෙන උත්තරේ. අනේ මම ආංකා 20ක්වත් මගේ තිබුණා මේක කරන්න කියලා. අනේ ඉතින් වුණා ඉතින් මම මොකද කරන්නේ? ඒක නිකන් ඔහෙ හේතු අපච්චේ සිද්ධ වුණා කියලා ඒක අපි වුණාට පස්සේ දඩ වැරදි මේ නිදහසට කාරණාවක් කරගන්න. කිසිම හේතුකව නැත හේතුකින් තොරවම ප්‍රත්‍යකින් තොරව සංඥාව කියන එක එකපාරට මඩ වතුරකින් මඩගෝරුවකින් පෙන බුබුලක් මතුනාගේ බුක් කාලා මතුවේ. ඒ වගේම කිසියම් හේතුවකින් තොරව ඒක විනාශ වෙලා යනවා. ඒ නිසා හේතු අපච්චය පුරිසස්ස සංඥා උපජ්ජන්තිපි නිරුජ්ජන්තිපි කියන එක තමයි උංග දෙනෙක් පිළිගත්ත මතය වගේ පේන වොට්ටපාදීපත් කරන පළවෙනි මතය. කුතුහල සාජත වෙච්චි පළවෙනි මතය තමයි මේ අහේතු යස්මින් සමයේ uppajjantipi යම් කිසි වෙලාවක සංඥාව ඉපදෙනකොට ඒ කෙනාට තේරෙන පටන් අර ගන්න ඕන්න දැන් වැඩේ මට මට මතකේ තියෙනවා සිද්ධ වෙන දේ මතකයි මේක මේක තියෙනයි කියලා. සමහරවල් සංඥාව ගියාට පස්සේ විසංඥ වෙනවා. විසංඥ වුණාට පස්සේ වෙච්ච දේ දන්නෙත් නෑ, උනා දන්නෙත් නෑ, මම කෙරුවා දන්නෙත් නෑ, මට උනා දන්නෙත් නෑ. ඉතින් ඒගොල්ල කියනවා සංඥී වෙන්නේ හේතුවකින් නෙවෙයි. විසංඥ වෙන්නේ හේතුකින් නෙවෙයි. ඒක නිසා විසංඥ වෙනකොට ඔන්න දැනුමක් එනවා. එහෙම නැහෙනේ ඒ අනික් වෙලාට යට තේරෙන්නේ නැහැ. විසංඥ தත්තරපත් වෙන ඒක සම්පූර්ණයෙන්ම අහසෙන් කඩා වැටෙන වගේ දෙයක් කියලා. ඉතින් ඒක මේ ආගම් අදහන් නැති කර්මේසා කර්මඵලය අදහන් නැති හේතු ප්‍රත්‍යක් අදහන් නැති භෞතිකවාදීන්ගේ පිළිගැනීම. මේක කෙනෙකුට ඔලුවට දාගන්න පුළුවන් නම් ආර්ථික දියුණුව කියන එක ලක්ෂ කෝටි ගණන් යන්න පුළුවන්. මෙච්චරයි අපිට තියෙන දියුණුව එන්න ඕන. දියුණුව කියලා කියන්නේ ආර්ථික දේශපාලන සමාජික දියුණුව ගන්න ඕන නම් කියන්නේ ඉදුකන් සංඥා වෙනවා ඉදුකන් සංඥා වෙනවා ආපුවම දන්නව නැත්තම් නෑ ඕකට වෙන දෙයක් වගේ කියන්නේ ඒ නිසා මේ මතය පිළිගන්න කෙනාට සදාචාරත්ව වගකීමක් නැහැ. ඉඳපු ගානදී උනාට පස්සේ මම මොනවා කරන්නේ ඉඳපු ගාන කරන්ද හැදෙනවා උනාට පස්සේ මම දන්නේ වෙච්ච දේ. ඒක නිසා ඕක වළක්වන්න කාටවත් බෑ. ඒක මේ හේතුවෙන් ප්‍රත්‍යයෙන් එකක් නෙවෙයි. ඒ නිසා උනාට පස්සේ නම් මට කියාගේ මට වග වෙන්න බෑ. ඒ කියේ මනුස්සයාට ඕන බිස්නස් එකක් කරතයි. ඔය කරන්න එපයි කියලා තියෙන මේ ආජීව කටයුතු සතුම් මැරීම, මස් මාස වෙලඳාම, ආයුධ වෙලඳාම, වාසවිස වෙලඳාම, වෛශ්‍ය ආවෘත්ති ඕන එකක් කරන්න පුළුවන්. එයාට වග වෙන්න ඕන කවන්නේ. ඉතින් ඒක මෙලෝඩි වුණාට උගාවක් උදව් වෙනවා ආර්ථික දියුණුවට. සමාජික දියුණුවට. දේශපාලන දියුණුව මේක කියන භෞතිකවාදී කියන. භෞතිකවාදී කියලා කියන්නේ අපට වස්තු හම්බ කරන්න ඕන නම් හොඳින් හෝ නරකින්. අපිට කාම ගුණයන් වඩන්න ඕනේ නම් සාධාරණව අසාධාරණව. ඒ හැම වෙලාවකම අපි මෙන්න මේ සදාචාරයට පිටුපාලා මේ සදාචාරයේ පුංචි කළ සලකලා මේ වෙච්ච වෙලාවේ කලදුටු කල වලිය ගන්න. බොරවිතිදී මාළු අල්ල ගන්න ඕනේ. ඕකට නැකත් බල බල ඉන්න බෑ. අවස්ථාවාදී වෙන්න නම් මේ පළවෙනි න්‍යාය ධර්මයේ තියෙන්න ඕනේ. ඉතින් ඇහුවොත් එහෙම මේ ওই විදියට වැඩ කරන්න ගියොත් එහෙම කොහොමද ඉස්සරහට දරුවෝ මල්ලෝ හැදෙන්නේ? කොහොමද රටක තොටක සදාචාරයක් තියෙන්නේ? කොහොමද අපි ඉදිරිපත් ඉදිරිපත් ඉදිරි ඉදිරි කරලා යන ආදර්ශය මොකද්ද කියලා? ඉතින් ආගෙන ඒවත් එක මේ බිස්නස් කරන්න බෑ. මේ බිස්නස් කරනවා නම් දේවල් එනවා එන වෙලාවට වැඩේ ගන්නවා දේවල් නැහැ නැතිවෙන්නේ නිකයි. ඉතින් මේ මත මේ අහේතු අප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා අහේතු අප්‍රත්‍යයෙන් සංඥා නිරුද්ධ වෙනවා කියන මතයේ තමයි අද අධ්‍යාපන ක්‍රමය දුවන්නේ. අද දේශපාලන ක්‍රමේ දුවන්නේ. අද තියෙන මේ සමාජ සේවා කටයුතු ඔක්කොම දුවන්නේ. ඒ නිසා අපි මේ වෙනකොට සෑහෙන්න කාලා තියෙනවා. ඒ නිසා අපිට සීමාවක් නැතුව දියුණු වෙන්න පුළුවන්. දියුණු වෙනකොට අර කොට පැත්තක තියන්න ඕනේ. සදාචාරය පිළිබඳ වගකීම කර හොඳ දේ කෙරුවොත් හොඳ දේ වෙනවා නරක කෙරුවොත් නරක වෙනවා කියන එක පැත්තක තියන්න. ඒ වෙනුවට මේ අහේතු අප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා. හේතු අප්‍රත්‍යයෙන් සංඥාව නිරුද්ධ වෙනවා කියන එක ඔප්පුකරනද ඒ සදාචාරාත්මක නැතියත් වෙන්නන්නේ අසාධාරණ ජීවත් මිනිස්සු සැපින් ඉන්නවා. සාධාරණ ජීවත් වෙච්ච විඳවනවා. ඉතින් ඒක නිසා මේ ලෝකේ සාධාරණයක් නැහැ. පුළුවන් එක බැරි කමරණ කණ එක තමයි. පොඩි කමරණ ලොකු එකක් හක්කේ. ඒක තමයි බලවතා ජයගනි කියන්නේ. එච්චරනම් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ දුර වෙන්න පුළුවන්. ඒ නිසා අපි යම් වෙලාවක සමාජ මට්ටමේ සාමාන්‍ය මට්ටමින් ඉහළට ගියා නම් අපි අද මේ වැරද්ද යටපහුව වෙලා. අපි පිළිගන්න කැමති නැහැ. නමුත් දාර්ශනිකව බලනකොට න්‍යායපත්‍රයෙන් බලනකොට ඒ විදිහට සාධාරණව පාවලා දෙන්න කැමති නම් ওই දිනුව ගන්න පුළුවන්. මම හැබැයි එකක් කියන. සාධාරණේ පාවා දෙන හැම කෙනාම දිනුව වෙන්නේ නැහැ. සාධන්නේ පාවලා දෙන කට්ට වෙච්ච සූර වෙච්ච වෙට්ට පිත්තල වෙච්ච මිනිහට සියා ජීුණු වෙන්න පුළුවන් වෙන්නේ. ওই වෙට්ට පිත්තල ගංගොඩ තමයි ශිල්පී කියලා කියන්නේ. දැනුම කියලා කියන්නේ ඒක නැතුව බෑ. ඒ නිසා මේ දැනුමට ඉස්සරට එන්න ආවේ නැත්නම් ওই දැනුම ඉස්සර කරගත්තේ පැවති චුකුල ભેදයට විරුද්ධව යන්නයි. පැවති රාජ්‍ය බලයට විරුද්ධව යන්නයි. පැවතිච්ච ආගම් වල තිබුණ දැඩි ග්‍රහණයෙන් මිදෙන්න මිනිස්සු අධ්‍යාපනය ඉස්සරට ගත්තා. එතකොට පේන්නේ තිබුණ අධ්‍යාපනයේ සියලු දෙනාටම සමාකාරව සලකනවා. දුප්පතා පොසතා කුලෝතා ධනවතා මොකක්ක ප්‍රශ්න නැතුව කියලා. නමුත් දැන් අධ්‍යාපනයේ විසින් නැති කරපු මේ දැනුම මිනිස්සුව වාල් භාවයට අරගෙන. වාල් භාවය ගන්න හැම වෙලාවකම සදාචාරය කොම් වෙනවා. සදාචාරක වගකීම වගවීම කොම් වෙනවා. ඒ වෙනත්නම් කියනවා නම් බලලා මැට්ටෙන්ද ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මී වල්ලනක විතර ඕන කරන්නේ. මේ ප්‍රශ්නය අදත් ප්‍රශ්නයක්ව පවතින ආශාකරේ විතරයි. බටහිර මේක සම්පූර්ණයෙන් පයින් ගහලා ඒක අයින් කරලා ඒක බාහිර අරගෙන ඉවරයි. ඒ නිසා ඒගොල්ලන්ගේ දියුණුවේ කිසිම සීමාවක් නැහැ. ඕනම වෙලාවක මේ වගේ සදාචාරාත්මක වකියමක් තියෙන ආශාකරේ මිරිකගෙන ඒකේ ඒකේ සූරකාගෙන ගසාකාගෙන ජීවත් වෙන තරමටම මේ බටහිර දේශපාලනයේ බටහිර ආර්ථිකය බටහිර තාක්ෂණය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. ඉතින් අර ආශියා කරේ ඉන්න අපට විශේෂයෙන්ම හැදෙන પરම්පරාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි සම්ප්‍රදාය රැකගෙන ලද දෙයින් සතුටු වෙලා අමර දාත්‍ර කරු කරගෙන ආගම ධර්ම රැකගෙන ප්‍රතිපත්ති රැකගෙන උලාකක ජීවත් වෙනවාද? නැත්නම් උන්නුන බබ්බක් ගහගන්නේ කියලා පිටරට ගිහිල්ලා ඒ ජීන එක කාලා ජීවත් වෙනවා කියන එක බලනකොට දැන් අවුරුදු 200 ගානකට වැඩි ඔය නිශ්චය ගන්න බැරුව වෙන ගත කරනවා. ගන්න කර ගිය සදාචාරයේ අනුව පැරණි පුරුද්දට නොගිය හැම ආර්ථිකම කඩන වැටෙනවා. කඩා වැටෙන බවට බටහිරේ අභියෝග කරනවා. ඒකෙන් කියන්නේ බටහිරේ ආර්ථික කඩා වැටලා නැහැ කියලා ඒකත් කඩා වැටෙනවා. වැටෙමින් පවතිනවා. ඒ නිසා අද මේ වෙනකොට හේතු අප්‍රත්‍යින්ද සංඥා උපදින්නේ නැත්නම් හේතු අප්‍රත්‍යින්ද සංඥා නිරුද්ධ වෙන්නේ සංඥා සංඤී වෙනකොට දැනෙනවා විසංඤී වෙනකොට දන්නේ නැහැ මේකට කිසිම වෙන හේතුවක් නැහැ කියලා ජීවත් වෙන මතයේ සැලකකාර මතයක් ඒක භෞතිකවාදී මතයක් ඉතින් බටේර පන්නේට හිතන කට්ටිය සහ අද ලෝකේ ජීවත් වෙන තරුණ පිළිගන්න පිළිස් මේක ලොකු ආයුධයක් කරගෙන තියෙනවා නැත්නම් ලොකු ඒ කට්ටියගේ විප්ලවවාදී බව පෙන්වන්න එහෙම නැත්නම් රැඩිකල් වාදී බව පෙන්වන්න මේ මතය ගරු කරනවා. මේ කොමියුනිස්ට් වාදී ආගම් වල එහෙම නැත්නම් අදේවවාදී ආගම් වල බොහෝම තදියම ක්‍රියාත්මක කරනවා. මොකද මේ ආගම් වලින් කරන්න හදන්නේ මිනිස්සුන්ගේ හැඟුම් හිර කරලා බැඳලා ඒගොල්ලෝ අධිවාසිකම් ගන්න හදනවා. නායකත්ව ගන්න හදනවා අපිට නීති තාණ්ඩේ. පණක් පණවන්නේ. අපි කැමති නැහැ. අපිට ওই සංඥාව ඇති වෙනකොට දෙවියෝ අදහන්නෙත් නෑ අපි මොනම දෙයක්වත් අදහන්නේ මේ සංඥාව මතුවෙනවා සංඥා නැතිනවා කියන එක පිළිගන්න කැමතියි. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා ඒ බුදු ජානනාචේ පහළ වෙන කාලේ මේ පොට්ටපාද මේ වචනෙන් ඉදිරිපත් කරපු එක ඔය මේ අපි ඉදිරිපත් කරපු කාලය ඇතුළත මේ මේ වෙලාවට මේ ගත්ත අර්ථකථනත් එක බලනකොට එක්කෙනෙක්වත් බෙල්ලා නැහැ. අද ජීවත් වෙන ශිෂ්ටය සම්බන්ධ හැම කෙනාම සෑහෙන දුරට කාලා තියෙන්නේ. ඒ සංඥා පහළවීම පිළිබඳ වගකීම දෙන්න කැමතිත් නැහැ ගන්න කැමතිත් නැහැ. දුන්නොත් නීච වෙනවා. සරබල දෙයියන් නැති ලොකු වෙනවා. ඒ නිසා ඒක කරන්නත් බෑ. ගන්න කැමති නැහැ ගත්තොත් හෙට සැප විඳින්න බෑ. හෙට සැප විඳිනකොට බඩ පපුව දාන්න පටන් ගන්නවා මේ විඳින්නේ අනුන්ගේ සැපක් කියලා. මේ විඳින්න සූරාකාප්පු දෙයක් කියලා. ඉතින් මේ මනුස්සයා එතකොට විඳ ගන්න බෑ. ඉතින් ওই දෙක අතරමැද ඉන්න தত্ত্বය සූත්‍රයේ සාමාන්‍ය කියවන තැන එදා තිබිච්ච එකක්. අපි නන්නේ අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී. අපි බොහොම හදා බෙදාගෙන ජීවත් වෙනවා. අපි බොහෝ විනිවිද පේන ජීවත් වෙනවා කියලා කිව්වට මේ අද තියෙන ඔය හේතු අප්‍රත්‍ය සංඥාවෙන් තමයි විද්‍යාව සම්පූර්ණයෙන් වැළලා තියෙන්නේ. භෞතිකවාදී සම්පූර්ණයෙන් වැළලා තියෙනවා. අද බලය අල්ලගෙන ඉන්න හැම කෙනෙක්ම ඔන්න ඕක තමන්ගේ දෙයියෝ විදිහට සලකනවා. බලවතා ජයගන්න. ඒක බටහිර ඉන්දියාවේ මහා භාරතය වගේ පොත්වල ලිව්වේ දිනුවට පස්සේ දිනපු එකයි ක්‍රමය තමයි සාධාරණ ක්‍රම. දිනන හැටි ප්‍රශ්නයක් නැහැ. දිනුවට පස්සේ ඌගේ නීතිය තමයි නීතිය. එහෙනම් දිනු එක යුදාධිකරණ පැවැත්වුවට පස්සේ ඌ විරුද්ධ පක්ෂේ ඔක්කොම මරන්න ඕනේ. මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ විරුද්ධ පක්ෂේ. දිනපේකයි නීතිය තමයි නීතිය. ඉතින් මේක තමයි තිරසන් ලෝකේ තියෙන්නේ. තිරසන් ලෝකේ තියෙන්නේ බලවත් එක පොඩි එකා මරුවාට පස්සේ ඒ ඌගේ જાතිය බෝ වෙනවා මැරිච්ච කය නැහැ. එනි ශිෂ්ටයි කියවට මනුස්සයෙක්ට අද ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අද ඉස්සරහට යන්නේ අන්තිම කට්ට වෙට්ට පිත්තල වෙච්ච දේශපාලනත් ඉස්සරහට යනවා. ආර්ථිකයෙන් අම්මා අප්පාව සලකන්න තිබුණේ ඉස්සරහට යනවා. සමාජ ධර්ම වලින් ලෝකෙට පරකාශයේ gedittu මරගාති තියෙන ඔක්කොම දිනනවා. ඉතින් ඒ මිනිසුන්ගේ ඥාන ඉදිරියට යනවා. પરම්පරා දෙවෙනි බෝ කරගෙන බෝ කරන යනවා. සාධාරණයක් හිතා ගන්න මනුස්සයා නිකම්ම කොන් වෙලා පැත්තකට යන යෝගයක් තියෙනවා. හැබැයි මේ ඒ කියත් ඔය ඔය කියන වචන ටික හරියන්නේ මේ මේ මේ පොට්ටපාද කියන එක ඇත්ත නම පොට්ටපාද කියන එක ඇත්ත නෙවෙයි. බුදුහාමුදුරුවෝ පිළිගන්නේ නැහැ. බුදුජනසිය දන්නවා ඔබ සාධාරණ ජීවත් වුණා සාධාරණ ජීවත් වුණාත් ඔය අහේතුකෝ නෙවෙයි සංඥාව බලන්න ඔබ කරපු දේවල් වලින්මයි කිය. අපි ඒකට පස්සේ එනවා. මෙතන අපි සංසද්ධනාව පෙන්වන්න උත්සාහ කරන මේ පළවෙනි වශයෙන් අහේතු අප්‍රත්‍යයෙන් සංඥාව උපදිනවා. අහේතු අප්‍රත්‍යයෙන් සංඥා නිරුද්ධ වෙනවා. යම් වෙලාවක උපදිනවද ඒ වෙලාවේදී ආ සංඤී වෙනවා. යම් වෙලාවක නිරුද්ධ වෙන විසඤ්ඤ වෙනවා. ඉතින් ඒක දන්නේ නැහැ කවුද මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒක හයියෙන් පිළිගන්න එක ලාභයි. මේක තමයි පුට්ටපාද මාත්‍රිකා ඉදිරිපත් කරමින් පින්නපු පසුබිම. ඊට පස්සේ දෙවෙනි ඒතනේ සභාවක් නේ. ඒතනේ කුතුහල සාලාවක් එකේනාගේ අදහස් ඉදිරිපත් වෙනවා. දෙවෙනි එකන කතා කරලා කියනවා සංඥාව කියන්නේ ආත්මය අපි හැමදේම හඳුනාගන්නේ වෙන කෙනෙක් හඳුනාගන්නේ ඕකට තමයි ආත්මය කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි වෙලාවක ආත්මයක් Taman තුල එනවනම් මම වෙමි කියලා ඒ ඉන්නේ සංඥාත් එක තමයි. යම් වෙලාවක සංඥාවක් නැති වුණා නම් එයාට මාත්ම සංඥාවක් නැහැ. මම කමාගේ හැඟීම සංඥාවක් නැහැ. ඒ නිසා ආත්මය සංඥාව දෙකම එකයි. ඒ කියන්නේ අන්තිම සංඥාව සියලු බලධාරී ਸਰබලධාරී ඒ නිසා සංඥාව ආවට පස්සේ සංඥාට යටත් වෙන හැර අපිට කරන්න දෙයක් නැහැ සංඥා නැති වෙච්චාම එතන ආත්මයක් නැහැ එතන මේ මිනිහ නැහැ ඒ නිසා සංඥාව කොහොම හරි රැකගෙන කවාපවාගෙන තන වඩාගෙන සංඥාවට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා හැඟුමට වාල් වෙච්ච ස්වරූපයක් තමයි දෙවෙනි මතය සංඥාව කියන්නේ ආත්මය ආත්මය යම් තැනක උපදිනවද උපදිනකොට සංඥා වෙනවා ආත්මය යම් තැනක නැති වෙනවද සංඥා නැති වෙනවා මේ ශීර්ෂය බොරුත් නෙවෙයි. නමුත් අපි මේ පොට්ටපාය සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ මේව අපි කොච්චර දුරට අදහනවද නැත්නම් අදහිනවද? නමුත් සරුවච්ච මතේ ඊට වැඩි ගොඩාක් ගැඹුරුයි. මේකට දෙන නිදර්ශන තමයි අපි යම් කිසි වෙලාවක තත් ගැඹුරු නිින්දේ ඉන්නකොට සංඥාව නැහැ අපි ජීවත් වෙන බව දන්නේ අඩු ගානේ ඒ නිකන් විස්තර සහිත කියන ඒ වෙලාවේදී ඇහෙන් ඇතුළත ඉන්ද්‍රිය වශයෙන් ඇහු රූප සම්පූර්ණ අපේ ජීවිතෙන් ඈත් වෙලා. අපිට ඈත් වෙන බව දන්නේ නැත්නම් රූප පිළිබඳ සංඥාවකුත් නැහැ. ඇස පිළිබඳ සංඥා නැහැ, රූප පිළිබඳ සංඥා නැහැ. බලන්නේ වෙන්න බෑ. ශබ්ද පිළිබඳ සංඥාවකුත් නැහැ, කන පිළිබඳ සංඥාවකුත් නැහැ, අසන්නේ වෙන්නත් බෑ, තදින් ඉඳින්නේ නැහැ. ගන්ධ පිළිබඳව නාසය පිළිබඳ සංඥාවකුත් නැහැ. රස සහ දිව පිළිබඳ සංඥාවකුත් නැහැ. කය සහ පොට්ටබ්බේ පිළිබඳ සංඥාවක් නෑ. අඩු ගන්න තමයි බුදියා ඉන්න බෙඩ් ෂීට් එක උඩවත් හැංගි දැනෙනවනම් නිින්ද ගිහලා නෑ. නිින්ද යනකොට අඩු ගානේ ඉන්න ඇඳ හෝ හේත් වෙලා තියෙන බෙඩ් ෂීට් එක පිළිබඳව සංඥාවක් නෑ. සංඥාව තියෙන තාක්කල් නිින්ද ගිහලා නෑ. ඒ වගේම ධර්ම හෝ හිත තියෙන තාක්කල් නිින්ද ගිහලා නෑ. මේ සියල්ලගෙම අයින් වුණාට පස්සේ ගැඹුරු නිින්දට වැටෙනවා. හොඳට අත්දකින්න පුළුවන් දේ තමයි උදේ පාන්දර නැගිටට පස්සේ පළවෙනියෙන්ම හිත අවදි වෙලා බලනකොට දැන් අපි කියමු දැන් අද රිට්‍රීට් එකට ආපු කට්ටිය කියලා දැන් අලුත් ඇඳක අලුත් කාමරයක ඇහැරෙන්නේ. ඇහැරලා බලනකොටම හිතට ලොකු බයක් අනිස්තිර භාවයක් නුහුරු බවක් ඇති වෙනවා. ඒ නුහුරු බව තන මාරුච්ච නැති වෙන එකක් නෙවෙයි. මේ සංඥා පහළ වෙනකොට ඒකට අපි ඉක්මනට හැබ්ද කරලා සංඥා ටිකක් අරගන්නවා. මේ Nissan වනේද උල්ලුර දාලා තියෙන දකුණු බටහිරටද නැගිනීරද පුදියාගත්ත තැනමද කියලා ඒ සංඥා ගන්නවත් එකම තමයි මම නැගිටින්නේ. එතකම් මමයාගේ ප්‍රශ්නකුත් නැහැ. ගෙවල් වල ඉඳගෙන ආපු කරදරකම් කටලුත් හිතේ නැහැ. ලෙඩ රෝගත් නැහැ. බඩගින්නත් නැහැ. මොකක්වත් නැහැ. මේ නැගිටිනවත් එක්කම සංඥා පහළ වෙනවත් එක්ක පහළ කරගන්න ලොකු උනන්දුවක් තියෙනවා. හරියට වතුර ගිලිච්ච මිනිහා උඩ එනවා හුස්ම ගන්න ටිකක් ගන්නවා වගේ. ඇහැ අරපු ගමන් බොහෝ මිකනට විල සංඥාව ඇති කරගන්නවත් එක්කම මමයා එනවා. ඉතින් ඒක අර මිනිසු කියන කතාව ඇත්තනේ. සංඥාව කියන්නේ ආත්මය තමයි. සංඥා ආත්මය උපදිනකොට සංඥා වෙනවා. ආත්මය නැතිකොට සංඥා නැති වෙනවා. ක්ලාන්ත වෙනකොටත් මේක වෙනවා. ඒ නිසා ඒ මතය කියලාම කට්ටිය බොරු කරන කවුරුත් නැහැ. අ හේතු අප්‍රත්‍යයෙන් සංඥා වෙනවා කියලා එක්කෙනෙක් කියනවා. දෙවෙනි පිරිස කියනවා සංඥාව ආත්මයයි. ආත්මය ඇතිතන දැනීමක්, හැඟීමක්, ලකුණු ගැනීමක්, ගත්ත ලකුණු අනුව හඳුනා ගැනීමක් තියෙනවා. ආත්මේ නැත්තම් දැනීමක් හැඟීමක් ලකුණු ගැනීමක් සහ ඒ ලකුණු වල හඳුනා ගැනීමක් වෙන්නේ සංඥාවක් නැහැ. ඒ දෙවෙනි මතේ. මේක අපිට එච්චරම අමාරු නෑ අවබෝධ කරගන්න. මොකද අපේ දවසකට එකතු වෙන මානසික අසහන කන්දරා බැලුවොත් දවසකට අපේ තුල එකතු වෙන නිකමණයකට විනිශ්චයට ආපු දෙදී නඩු කෙල කෝටි ගණන් දවසක එකතු වෙනවා. පරිචිත්ත ඒවා වැරදිච්ච ඒවා කෙලසිච්ච දේවල් කෙලෙස් දැන දැන කරපු වැරදි අනුන්ගෙන් අසාධාරණ වෙච්චි නිന്ദා රාශියක් අතෝයි අපි නිന്ദට යන්නේ. නිന്ദර කියලා තත් කම්පියුටර් නිന്ദ කිය නැත්නම් හිතුව දෙනකොට පුදිය පිටින්ම ඔළුවේ තියෙනවා. නිന്ദ ගියොත් ඒ ටික නිෂ්කාශන වෙනවා. එනිසා එක දිගට දහස් තුනක් නිന്ദ කිය නැත්නම් පිස්සු. ඔය නිന്ദදි තමයි ඔක්කොම කවුන්ට් බැලන්ස් කරලා මේ ටික අමතක කරලා අනිත් දවසට අලුත් නව භාවයක් ඇති කරලා දෙන්නේ. ඉතින් ඒ ටිකේදී සංඥා ටික අමතක කරුවේ නැත්තම් විශේෂයෙන්ම අර ගොජ දාන හරිය කිසිම මිනිසෙකුට ජීවිතය ජීවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. එيشා එක දිගට නිින්දයක් නැති ලෙඩක් ආවොත් එතන මොන ශප දුන්නත් ගන්න දෙයක් නැහැ. ඒ ඒ ඒ ලෙඩෙක් දේ කරනවා මොලේ ඔපරේෂන් එක කරුවට පස්සේ නිින්ද යන්න දෙන්නේ නැහැ. බෙහෙත් ගහන දවස් මාසෙ දෙකේ නිින්ද යන්න දෙන්නේ නැහැ. ඉතින් නිකන් ගහක් වැටලා කොන්ත කැඩලා හරි එහෙම වෙනකන් වුණොත් නිින්ද යන්න දෙන්නේ නැහැ. සර්පෙක් කාලා විස මූර්ජා වෙයි කියලා දැනගත්තොත් නිින්ද යන දෙන්නේ නැහැ. ඒ නිසා මොකක්ම හරි නැගිටලා තියාගෙන. නැගිටලා තියාගෙන කම් පුදුමාකාර විඳවිල්ලක් විඳවනවා. ඒ කියන්නේ මම හරි කැමති නිදි වෙහෙත් පෙති කියලා බුදිය ගන්න. දැනට ඇමරිකාවේ අවුරුද්දකට ටොන් මිලියන දෙකක් තකොද මට මතක නැහැ හරියට ගන්න නිදි බෙහෙත් පෙති අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා මොකද දවස පුරාවටම තියෙන අසහන බලන දේවල් ඇහෙන දේවල් කරන දේවල් ඒ තියෙද්දිම ඇබ්බැහි වලට පුරුදු වෙලා ඉතින් මාසෙට නිින්දෙදී ඒක අමතක කරගන්න බැරි වුණොත් අර බුදිය ගන්න එකෙන් මම නැගිට්ටොත් ඉතින් කවදාකවත් දවස් දෙකකට වැඩි වැඩ කරන්න බෑ. ඒක කරන්නේ උදේ සෙනසුරා සඳ උදේ පටන් අර ගන්නවා කැසපොට ගහ ගන්නවා ඉට්ටිං වැඩට යනවා. ඉතින් ඇදි කුරාදා වෙනකොට පඩි දෙනවා. විජහාට කඩේට ගිහිල්ලා බොන දේවලුයි කන දේවලුයි සේරම පුරවන සතියන්තේ යනවා පික්නික් ගිහිල්ලා සල්ලි සේරම ඉවර වෙනකන්. සඳ වෙනකොට ඔෆිස් එකට ගිහිල්ලා නායක ගන්න. බදා ෂුවර් එකටම සිකුරා දෙන්නම් කියලා. බදා හන්දයිලා සිකුරා දෙනකන් ණයට දුවන්න. ඒ ටිකේම කරන්නේ බොනවයි කනවයි මොකද අර මේ දේ දවස පුසා කරන දේවල් අමතක කරගන්න බැරි වුණොත් ආත්මය සාප කරනවා. තමන්ට නිතරම සාප කරනවා මම මේ කරන්නේ දෙපැත්තම ඊටිපන්දම් පත්තු කරන දුවන ගමනක්. ආදර්ශයක් නැහැ, සන්තෝෂයක් නැහැ, සදාචාරයක් නැහැ. නමුත් පුදුමාකාර සල්ලි සුඛයක් කරකිනවා. ඉතින් මේ මිනිසෙකුට හරීලේදී මේ සංඥාව කියලා කියන්නෙම ආත්මෙමයි. ආත්මය කියන්නෙම සංඥාමයි. ආත්මය උපදිනවත් එක්කම සංඥාව උපදිනවා. ආත්මය නැතිවෙත් එක්කම සංඥා නැති වෙනවා. මේක හොඳට තේරෙනවා. මේක එක පැත්තක් ප්‍රයෝජන සාධනීය පැත්තක් තියෙනවා. ඒක හොඳට තේරෙනවා. භාවනා කරලා යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් මට දැන් නිින්ද ගියා දන්නෙත් නෑ භාවනා ගැඹුරට ගියා දන්නේ නෑ කියලා ප්‍රශ්න එනකොට ඒක විසඳන්නත් අපිට මේකේ කැලී ටිකක් ප්‍රයෝජන ගන්න වෙනවා. අපි ඒක තියමු ඉස්සරහට. මේ වෙලාවේදී මම මේ ඉදිරිපත් කරන්නේ පොට්ටපාද පරිබ්‍රාජකයා කුතුහල ශාලාවේදී ඉදිරිපත් කරන ලද සරුවචනාංශයෙන් සම්පූර්ණ සුද්ධියටපත් වෙච්ච නැති එවකට පැමිණිච්ච මත. පළවෙනි එක තමයි හේතු අපත්‍ය විඤ්ඤාණ්‍යා වෙනවා සංඥාව යනවා. එනකොට සංඥී නැතිකොට විසංඥී. දෙවෙනි එක තමයි සංඥා කියන්නේ ආත්මය. සංඥාව තියෙන තාක්කල් අපිට මමයා ඉන්නවා. පෝෂණය කළ යුතු සැප විඳිය යුතු ආස්වාද ලැබිය යුතු යමක් තියෙනවා. සංඥා හිතනකොට මමයා නැහැ. ඒ නිසා එයා විසඤ්ඤයි වාගේ එහෙ නැත්නම් නිඳ ගියා වාගේ මේ විසඤ්ඤ භාවයේ යම් ප්‍රමාණික ප්‍රෝඩාවක් තියෙනවා මත්ද්‍රව්‍ය වල. මත්කුඩු වල. ඉතියා කරන ඔක්කොම කල්ලිවල බේරන්න බැරි උනට මත්කුඩු ටිකක් ගහලා කියනවා කාලා බිලින් වෙලා කියන දේවල් ගණන් ගන්න එපා. ඒ ගහන්නෙම ගණන් ගන්න නැතිවල් කරන්න තමයි. කරලි ඉවරලා කියනවා බිව්වට පස්සේ කෑවට පස්සේ ඔය කියන දේවල් ගණන් ගන්න එපයි කියලා ඒකෙන් අර ටික දුටුවම් කරගෙන යනවා. දැන් අද වෙනකොට ඒ ඒ වැඩේ දිග yaadena උත්තරයක් නොදෙන බව පිරිමි පක්ෂය අවබෝධ කරලා. දැන් ඒ දුංගල සමාගම් සහ ඒ මත විසමාගම් කෙලින්ම යොමු කරලා තියෙන්නේ කාන්තාවට. පිටට ගියාට පස්සේ පේනවා ඒ කාන්තාව කොච්චර මත්පැන් බොනවද කියලා කොච්චරක් සිගරට් බොනවද කියලා පිරිමි නොබොනව නෙවෙයි පිරිමි දන්නව ඒක බීලා වැඩක් නැහැ දැන් ඒක මට්ටම් පැනලා බොන්නේ කට්ටිය නැහැ කියන එක නෙවෙයි මං කියන්නේ අසීමිත වුණ ලංකාවේ අන්තිම කැතයි දැන් නමුත් ඒක විශාල වශයෙන්ම ඇඩ්වර්ටයිස් කරන්නේ එහෙම නැත්නම් වෙළඳ ප්‍රචාරය කරනකොට එල්ල වෙලා තියෙන දැන් කාන්තාවල් ඒ දක්ෂ නළු නිලිය නල්ලගෙන ඒගොල්ලන්ට නිකන් දීලා ඒක මොස්තරේ. මොස්තරේ ඊට පස්සේ ආනුගමනය කරන සේරම ඉතින් ලංකාවෙන් පිටරට වලට ගිය යන්තම් ඇටෙන් හිමිටෙන් පයින් වය හින කිල්ලංගෙන් පුදුමාකාර චිත්ත පීඩාවක් තියෙන දෙමව්පියන්. ඒගොල්ලන්ට ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒකට කියන්නේ අපිට නැත්තම් පන්ති ඉන්න බෑ. පාටි යන්න ඕනේ ගිහිල්ලා බොන්න ඕනේ. ඉතින් අපේ පැත්තේ ඉස්සර තිබුණේ බොන්නේ පිරිමිනේ. දැන් තාත්තලාට දැන් අම්මලාට මූල දෙන්න තියෙන ප්‍රශ්න දිහා බලනකොට ඒගොල්ලේ සංඥාව අයින් කර ගන්න හදනවා අර ආත්මෙත් අයින් වෙලා ඔය දුක ශෝකේ නෑ දන්නේ අයියා මල්ලි වගේ කියන ඔය බීල නටනවා. ඒකත් කිසි වගවීමක් නැති කතාවක්. අනිත් එක අනිවාර්යම ආත්මවාදී කතාවක්. ඒක සාස්ත්‍ව දිට්ඨියට. ඉතල කියපේක නාස්තික දිට්ඨියට භෞතිකවාදයක්. දැන් කතා කරන්නේ ආත්මවාදයක්. දිගට පවතින ආත්මයක් තියෙනවා තියෙනකන් සංඥාවක් තියෙනවා. ආත්මේ නැහැනේ සංඥා නැහැ. සංඥා නැහැනේ ආත්මේ නැහැ. ඊට පස්සේ තව කට්ටියක් කියනවා මේ දෙකට අමතරව ආගමානුකූල කතාවක් මේ ලෝකේ ඉන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉතාමත්ම තෙදවන්තයි. මහානුභාව සම්පන්නයි. අන්නේ මහානුභාව සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ සංඥාව දානවා කෙනෙක් ගොළුවට සංඥාව ගන්නවා. ඒ කියන්නේ ආශිර්වාද කරනවා නැත්නම් ශාප කරනවා. වස් කවි කියනවා සෙත් කවි කියනවා. ඒ අනුව තමයි සංඥා පහළ වෙන්නේ. ඒගොල්ල අතේ තමයි ඒගොල්ල තමයි දුර ඉඳලා මේක පාලනය කරන්නේ. නිසා මහානුභාව සම්පන්න බලවත් ශ්‍රමණ ප්‍රාක්‍මණය තමයි සංඥාව දෙන්නේ, සංඥාව ගන්නේ, සංඥාව දෙනකොට ඒ ඒ හැඟීම යාට ඉබේම එනවා. එයා ඒ සංඥාව බලවත් ශ්‍රමණ ප්‍රාක්‍මණයෙන් අයින් කරුවට පස්සේ මේ මනුස්සයා ඒ අනික් වෙන සංඥාවකට යනවා. ඒක නිසා බොහෝ දෙනා එවැනි ගුණ ධර්ම නැති ඇත්තෝ ඒ නිසා ඒ ඇත්තෝ මේ ඉදිභාව මහානුභාව සම්පන්න අයගේ මතයට යට වෙලා ඉන්නේ. ඉතින් හුඟව දෙනෙක් අර කාම ලෝකේ ගත කරන කෙනෙක් ඒ වගේ මහානුභාව සම්පන්න ඉදිබල සම්පන්න සමන බ්‍රාහ්මණේ තමන්ගේ ඉෂ්ට දේවතාව කරගන්නවා. කරගෙනලා බුලුවන්තර සලකගෙන අනී අපිට ආශීර්වාද කරන්න අනී අපිට පිරිත් නූලක් ගැට ගන්න අනී අපිට පිරිත් වතුර ටිකක් දෙන්න අනී අපිට ආශීර්වාද කරන්න මොනවටද? අහන්න ලයිස්තුව මොකද්ද කියලා? බබෙක් හම්බ වෙන්න. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. පිට රට යන්න. ඉතින් ඔය නරක දේවල් නෙවෙයි. නමුත් මේකටද මේ තානාපති කාර්යය ආරම්භ කරන්න පටන් ගන්න පවත්තන්නද මහානුභාව සම්පන්න මේ ඊර්ති බල සම්පන්න සමන බ්‍රාහ්මණයෝ ඉන්නේ. නමුත් කිසිම චාරයක් නැති සීලයක් නැති ඒ වගේ පිරිසකට ඉල්ලෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ විහිං එහෙම නැත්නම් අද තියෙන ජනමාධ්‍ය විහිං එක්කෙනෙක් උසල තියෙනවා. උසල කියන මෙයා බොහොම ඍතු බලසයිතයි මහානුභාව සම්පන්නයි. මෙන්න මේ මේ දේවල් මං අද්දුටුවයි පත්‍යක්සයි. මෙහෙම මට වුණා. ඒක කියපු ගම මොකක්වත් නැහැ. අර කැලේ කඩන යන වල් සත්තු ආගේ මම දන්නේ මං අවුරුදු 30ක් විතර වගේ මේ සත්‍ය පිළිබඳව ඉදිරිය ගත කරන මේ කාලවල නැගලා ආපු රැල්ලවල මේ සමාජයේ මේ ලංකාවේ. රැල්ලට අහුවෙලා රැල්ලට වැටිලා අන්ධ භූතව දුවන එක බලනකොට යන්න ඉස්සරලා අම්මෝ හරි සතුටුනෝ යන්තම් අපිට සාන්තියක් හම්බුණා අසවල් තැන්න ගියොත් අසවල් තැන කෙනාගෙන් ආශිර්වාද ගත්තොත් හරි. දිගට යනවා ඊට පස්සේ අනේ මේ මනුස්සයා හිටපු තැන සෝම් කොතරත් එහෙන ගන්නවා. දිග්ගටම උට බයින. බයිනකොට තව එකෙන් අංගලා තියාගන්න. සම්නික්කර ජනමාධ්‍යෙන් කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අන්ධ බාලයෝ මේකට ඇදිලා යන්නේ හරියට මීපැණි බෝතලේ රැඳිලා යන ඇඹලිවා. ඉතින් හරිය ආසයි අපේ ආගමේ අපේ නිකායේ අපේ පැත්තේ මේ අපේ ශ්‍රමණයාට අපේ බ්‍රාහ්මණයාට මහානුභාව සීනවා 이르දි බල සම්පන්නයි කියලා කියන්න හරි කැමතියි. ඉතින් අපිට අපේ බුද්ධහම නැගිටින කට්ටිය මේ හොයලා අහනවා අපේ කාටවක්වත් තාමරේකට තාම බෑනේ යුද්ධබර ප්‍රතිහාරය තියෙනවා නම් අනේ කෙලින්ම මූලධර්මවාදීන්ට පාරක් ගහන්න පුළුවන් උඩින් යන කෙනෙක් නෑනේ අපිට. ප්‍රතිසිල්ල අහනවා ඉතින් උඩින් යන්නේ ඇයි පහලේ යන්න බැරුවද අනේ තාත්තේ මට තේරෙන්නේ කියලා දෙන්නකෝ කියනවා. පුළුවන් මිනිස්සු පොයින් යනවා. කට්ටිය දඩු කකුල් බැඳගෙන උඩිමුත් යන්න හදනවා. ඉතින් අපි හිතන්නේ මේවා මේ බුදුහාමුදුරන් කාලේ විතරක් තිබිච්ච කියලා. අදත් එච්චර තමයි. අදත් Tamange පිට Taman කියලා හිතා ගන්න නැති කට්ටිය එක්ක ආත්මයකට සංඥා බාර දෙනවා, තහ හේතු අප්‍රත්‍යර බාර දෙනවා, නැත්නම් සංඥා බාර දෙනවා, මහ හේතු බාර සම්පන්න ආනුභාව සම්පන්න, ඍද්ධි බල සම්පන්න ශ්‍රමණ ප්‍රාග්මුණ කියනවා. අන්න එයාව ෂේප් කරගත්තොත් හරි. ඒගොල්ලෝ කියන්නේ සරබලතර දෙයියෝ නෙවෙයි. මේ අපිට ඇස්සට පේන අපි දන්න අපේ ආමතුරු. එන අපේ පූසාරි. අපේ ලෙබ්බේ. එයා ළඟ තමයි ඔක්කොම බලතල තියෙන කියලා. අද මෙච්චර දියුණු මේ රටවල් වල මෙච්චර දියුණු සාහිත්‍ය කැමැතිදී පළවෙනි පොත් ගත්තොත් සෑහෙන ගාන કોઈ කාටද උලං ගහනව තමයි. පුම්බල තියානින්න. අසවල් ශ්‍රමණයා ගාව අසවල් බ්‍රාහ්මණයා ගාව පුදුම ඉන්ද්‍රජාලිත ඒ කට්ටියට දේශපාලනඥයෝ ඇදිලා යන්නේ පුතුමාකාර විදියට. ඒ වගේම සමාජයේ ඉන සමාජ රැල්ල ඇදලා යනවා. ඒකට කියන්නේ ඒ යන රැල්ලට වැටුනොත් ඒ රැල්ලට අහු වෙනවා. ඒ රැල්ලට වැටෙනවා රැල්ලට අහු වෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ රැල්ල මොකක් වුණත් කන්නේ රැල්ලට අහු වෙලා රිද්මෙට අනුව පාද තියානේ අනේක තමයි. ඒකත් හරි ලේසි. මොකද හේතුව අදහන එක විතරයි තියෙන්නේ මට අර කරන්න දෙයක් නැත්තේ නේ අපිට මේ යමක්කමක් 이르දි බල තියෙන මහානුභාව සම්පන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ආශිර්වාදේ ගන්න එක විතරයි තියෙන්නේ. ඒ සඳහා ඕනි ගාණක් දෙනවා. ඒ සඳහා ඕනි දුරක් යනවා. ඒ සඳහා ඕන දෙයක් අප කරනවා. ඉතින් ඊට පස්සේ ඒ මහානුභාව සම්පන්න ශ්‍රමණයාට මොකද වෙන්නේ? නායකාරයෙක් වාගේ අර ගොල්ලෝ නාස්ලණු එහාට අදිනකොට එහාට දුවන්න ඕනේ, නාස්ලණු මෙහාට අදිනකොට මෙහාට දුවන්න ඕනේ. ඒගොල්ල කියන පදේ ප්‍රකට සිද්ධ වෙනවා. අන්තිම ශ්‍රමණ බ්‍රාහ්මණයට වෙන්නේ මොකද්ද? ඉද්ධ බල තියෙන කට්ටියට අන්තිමට අඩු ගන්න සීලෙත් නැතුව. තමාජෙන් තමයි ඉර්බර ප්‍රතාවල එන්නේ. මහානුභාව කතාවල් ඉන්නේ. ගිහිල්ලා තලමක් හදාගත්තට පස්සේ රැලක් හදාගත්තට පස්සේ රැලක් හදාගත්තට පස්සේ අන්තිර ඕකනෝ නටල නටල අන්තිර බලනකොට අඩුගානේ අර තිබුණු සීලෙවත් නැති වෙනවා. දන්නේ නැහැ මේ සංඥාව කියන එක මේ තරම චපල දෙයක්. සංඥා කියන්නේ මේ තරම් වෙනස් වෙන වාස්පශීලී දෙයක්. නමුත් ඒක අල්ලගත්තට පස්සේ අපි කොච්චර අහුවෙනවද කියන නමුත් වෙලා තියෙන්නේ සාමාන්‍ය ආධ්‍යාත්මික පිටකොන්දක් එනකන් කාටවත් අමාරුයි සංඥාවට අභියෝග කරන්න. හැම වෙලාවෙම සංඥාව එයාට අභියෝග කරනවා. ඒ නිසා සංඥා කියන්නේ ස්කන්ධ පහෙන් එකක්. ඒකට දාස වීමෙන් තමයි අපි මේ සංසාරට බැඳලා තියෙන්නේ. අපි කවදා හරි ඒක වශී කරගන්න ඕනේ කියන හැඟීමකට ගත්තොත් මේ තුනම දැනගෙන තියෙනවා. සංඥාව ඉබේ පහළ වෙනවා, හේතුකව පහළ වෙනවා, අප්‍රත්‍යයෙන් පහළ වෙනවා, අප්‍රත්‍යයෙන්ම නැතිලා යනවා. එතන සංඥාව කියන්නේ ආත්මය, ආත්මේ තියෙන සංඥාව වෙනවා, ආත්මේ තියෙන සංඥා නැති වෙනවා. ඒ නැත්තම් යුද්ධිභාව සම්පන්න මහානුභාව සම්පන්න ශ්‍රවණ බ්‍රාහ්මණ සංඥාව කියනක් දානවා. එතකොට ඒ මනස ඒ සංඥාට එනවා. ඒ සංඥාව මහානුභාව යුද්ධිභාව සම්පන්න කට්ටිය අයින් කරනවා. අයින් කරපුවා ඒ මනස සංඥාවෙන් නිදහස් වෙනවා. ඒ නැත්තම් කියනවා මහානුභාව සම්පන්න යුද්ධිභාව සම්පන්න දිව්‍යෙක් ඉන්නවා. ඒ දෙවියා තමයි සංඥාව ගේන්නේ සංඥාව දාන්නේ ගයින් කරන්නේ. සංඥාව යාගෙනලා දැම්මට පස්සේ අපි සංජී වෙනවා. ඒ සංඥා අයින් කරාට පස්සේ අපි විසංඥ වෙනවා. දැන් ඔය පළවෙනි ප්‍රශ්නේ තිබුණනේ අහේතුක සංඥා වෙනවා අහේතුක සංඥා නැති වෙනවා කියන එක විද්‍යාවට අනුව යන දැන් මනුස්ස විද්‍යාවේ තියෙන නපුරු පැත්ත දකින්නකොට ආය විශාල රැල්ලක් තියෙනවා පරණ පුරුදු ආගම් වලට ආය පණ ගාලා එනවා. ඒ වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙනද මුස්ලිම් ආගම. ගාක පුදුමාකාර වෙකින් අල්ලගෙන යනවා. ඒ වගේම බුද්ධ ආගමෙත් නැගී පිණීමක් තියෙනවා. හිතුවාට වැඩිය කතෝලික ආගමෙත් නැගීමක් තියෙනවා. Hindu ආගමේ, Sikh ආගමේ හැම කෙනාගේ ආගමික අගයන් ආඩම්බරයෙන් ආයි ස්ථාපනය කරන සම්ප්‍රදායන පැත්තට යන ගතියක් තියෙනවට විද්‍යානුකූලකේ විද්‍යානුකූල ගමන තියෙන අපහසුතාව නිසා. ඒකට සර්බලධාරී දෙයියෝ තමයි මේ සේරම කරන්න කියලා දෙයියෝ අදාන නිසා බෞද්ධයන්ට ඇවිල්ලා කතා කරලා කියනවා ඔයගොල්ලන්ගේ ආගමේ කිසිම කෙනෙක් නෑ ඔයගොල්ලෝ කොට ගන්න. ඔයගොල්ලෝ නිකන් හරි අසරණ වෙච්ච જાතියක්. අබලක් නැති උරුවක් වගේ. අපි එකට එන්න. අපි එකට ආපහු අපි පෙන්නලා දෙනවා දෙයයන් ආශේ. මෙන්න මෙහෙමයි පෙන්නලා දෙන්නේ. එක්කෝ ඊට බලයක් කරලා පේනවා. එහෙම නැත්නම් හිතුවපැතු සම්පතක් කරන් දෙනවා. බුද්ධුම සෙල්ලම් ටිකක් තියෙනවා. එතකොට අපි අවස්ථාවක් තිබිලා ඇහුවොත් ඒ කිසිම දෙවියෙක් අදහන් නැති ආත්මයක් අදහන් නැති බෞද්ධයෝ මුන්නම තාලකින්වත් ඒ මිනිසුන් තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ අහනවලු මේ ඇයි මේ බෞද්ධයාට දෙයියෙක් අදහන්න බැරි? ඇයි මේ බෞද්ධයාට මේ ආත්මයක් අදහන්න බැරි? මෙච්චර ප්‍රසිද්ධියේ මේ සැප විඳීමක් ගැන කතා කරනකොට කියලා. ඊට පස්සේ අපි ඒකනේ ජයතන උඟක් බෞද්ධයෝ යනව අර දිවියෙකුට හේතු කරන කතාවට අහු වෙනවා ඒ ඇදිලා යනවා කියලා. නමුත් ඒකේ තවත් විහිළු පැත්තක් තියෙනවා. දැන් කතෝලිකයෙක් කනාව මුස්ලිම් ආගමකට ගන්න. එකම දෙයියා. ඒකයි උතන තියෙන ප්‍රශ්නේ දැන් ඔය ඒබ්‍රහම් ගත්තාම යුදෙව් ආගමටයි මුස්ලිම් ආගමටයි කතෝලිකයන්ට එකයි. හැබැයි කතෝලික මිනිස්සු ආදාහන දෙයියා මුස්ලිම් ආගම අදහන දෙයියොත් එක්ක පොරි පටලයිලා ළඟදී දික්කසාද වෙලා වගේ. දෙන්න ගහ ගන්නවා. ඒ දෙන්නම එකෙන් ඇවිල්ලා තියෙනවා. පරණ තෙස්තුමේතු දෙකම එකයි. ඒකට අරකෙන් මේකට කෙනෙක් ආපුවාම පුදුම පාටි දානවා. අම්මෝ යන්තම් මියා කාපු මිත්‍යා දෘෂ්ටිකය යන්තම් හරි පැත්තට ගත්තා. ඊට පස්සේ හරි පැත්තට ඇරගත්තට පස්සේ ඒ දෙයියන්ගේ මහානුභාව පෙන්වන්නට ඒ දෙයියන්ගේ 이르දි පෙන්වන්නට හැම කෙනෙක් ළඟම අද්දුතු ප්‍රත්‍යක්ෂ දේවල් තියෙනවා. ඒක එකක්වත් බොරු කරන්න බෑ. මේ හොඳ අර මම දැන් හාවර්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක්ද ගොඩ කතා කරනකොට කියනවා මට දන්නේ නෑ ඒක ඇත්ත මේ මෙහි ඉඳලා ඇමරිකාවගේ රටවල් වල ඉඳලා ඒගොල්ලෝ ඉන්දියාවට ගියාම සාමි කෙනෙක් හම්බ වෙනවා ඒ සාමි හම්බෙච්චාම කියනවා අපිට දරුවෝ නෑ කියලා ඒ කට්ටිය බලනකොට කියනවා අපේ පැලෝපියන් නාලේ කැඩිලා අපි වඳයි කරියක් කරලා අපිට දරුවෝ නෑ අපි ආවේ ඔබතුමාගෙන් ආශිර්වාද ගන්න කියලා එතියා බල්ල කෙනුල් අපිට ජනවාරි වෙනකොට ගැප් ගන්නවා ළමයා හම්බුනට පස්සේ ඉන්න මමයි ළමයාට නම තියන්නේ කියලා. හරියටම ගැප් ගන්නවා. දැන් ඒක උඩ සම්පූර්ණයෙන් මේකෙන් ඔප්පු කරලා තියෙන මේ මානසිකාරේ ඒ ලිංගික පද්ධතිය වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මේ මානසික කියනවා ළමයි හම්බ වෙනවා. මේ ළමයි හම්බ වෙන වෙලේට පුදුම ආශිර්වාද තියෙනවා. කාමෙට. ඕන දෙයක් කරතයි. නිවනට ඔය මොනම ආශිර්වාදින්වත් යන්න බෑ. මං ආ මං බැලුවා ඔය හුගා කම්පියුටරේ හැම එකක්ම ටිකක් අතොලට බලලා කවුරු හරි දෙනවද මේ ආශිර්වාද නිවන් දක්කන්න පලාතක නැ දෙන්නේ මොනවද බබාලා තමයි යෝනේ අනිත් ටික ඔක්කොම හරි ගසලා දෙනවා ඉර්ධි ප්‍රාත්‍යන ඉතින් ඒ දේ නම් අත්‍යවශ්‍යලා තියෙන මනසට ඒ මනසට නිවනට වැඩිය ලොකුයි බබෙක් කම්පියුටරේ ඉතින් ඒ නිසා කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න බොරු නෙවෙයි ඒක ඔප්පුනාට පස්සේ මේ මිනිස්සුගේ ජීවිතේ නුපිරිනව නෙවෙයි බලා කවුතු ගානකින් හිතා ගන්න බැරි දෙයක් වෙනවා. ඒ මොකද මයුණ භාව සම්පන්න ඊර්ති බල සම්පන්න ශ්‍රමණ ප්‍රාක්‍මනේ හෝ දෙයියෝ. ඒ දෙයියෝ ඉන්න බවට ඔප්පු කරන්න තියෙන කරුණු අද්දක මිනිස්සු අවංකව කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මොන විදිහවත් හිතා ගන්න බෑ කියලා බෙන්නනවා. වශී කරලා හෝ භාවනා කරලා පෙන්නනවා. ඉතින් කොහොමද නෑ කියන්නේ. හොඳට ඕම දන්නවා මේක බොරුව කියලා. ඒකට මම අහුවෙලා තියෙන්නේ. ඉතින් ඔය ටික කතෝලිකයෙක් වෙන ආගමකට ගියා හෝ මුස්ලිම් බෞද්ධයෙක් වෙන ආගමකට ගියාට උන භාවනා කරනකොට අනිවාර්යයෙන්ම කොලම් ටිකක් පේනවා. ඒ හැම කොලමකම බලනවා සංඥාවෙන්මයි තනිකර කොලම යන්නේ. උඹ අදහනවද අහේතු අප්‍රත්‍යයෙන් සංඥා වෙනවා වගේ. එහෙනම් මෙන්න මේ වලේ වැටියක්. උඹ අදහනවද ආත්මය කියන්නේ සංඥාවයි සංඥා කියන්නේ ආද. එහෙනම් අපිට මේ පොරුවල තියෙනවා. ඔබ අදහනවද මේ ලෝකේ ඉන්ද්‍ර බල ඉන්ද්‍ර ජාල සහිත මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණය. එහෙනම් මේක කපක්. ඔබ අදහනවා සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නව නැත්නම් ඉන්ද්‍ර මහානුභාව සම්පන්න එහෙනම් මේක කපන් කියලා ඔය හතරට අහු වෙච්චි නැතුව ඒකට ගියා කියන එක කද්දාකත් වෙන්නේ. ඔය හතරෙන් එකකට අපි අහුවෙලා තියෙන එක තේරෙන්නේ භාවනා මුල් හරියටිත් නෙවෙයි. භාවනා කරගෙන ඉදිරියට යනකොට මූලික වශයෙන් සමතයේ එහෙම නැත්නම් කියනවනම් නීවරණ ධර්ම වල නපුරු බලපෑම අයින් කරගත්තට පස්සේ ඒ යෝගාවචර ඉදිරියට යනකොට ওই හතරෙන් එක එකට හැමදාම මොකක් හරි මේ උකුලක් අටවලා තියෙනවා. ඇමක් තියෙනවා. නොකන කෙනෙක් නැහැ. ඒ ටිකේදී තමයි සරුවචනාංශික තියෙන ශ්‍රේෂ්ඨත්වෙ වෙන්නේ හැම එකෙදීම සරුවචනාංශේ නොකිය කියනවා. ඔබ මේ භාවනා කරන්න නිවන් සඳහා නෙවෙයි නම් අනිවාර්යයෙන්ම හතරෙන් එකට වැටෙනවා. නිවනම ප්‍රාර්ථනා කරනවා මේ මම මේ භාවනා කරුවේ මෙච්චර ලොක් කැපකිරීමක් කරුවේ ඒ ලාමක දෙයකට නෙවෙයි කියන නිවන ප්‍රාර්ථනා කරන කෙනෙකුට නම් කෑවට පස්සේ තේරෙනවා කියලා දුන්නාට පස්සේ ඔබ දිනලා තියෙන මොකද දිනලා තියෙන මොකද්ද කාමී තණ්හා මාන්නේ දෘෂ්ටි ඒකටද ඔච්චර කැපකිරීමක් කරේ ඒකේ වංශයට හරිය නිග්‍රහයක් වගේ පේනවා ඔය කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට. කමඨාන් සුද්ධ කරනකොට එයා ඉදිරිපත් කරනවා. හරි සංස මට මේක හම්බුණා මේක හම්බුණා මේ මොකද්ද මේ මොකද්ද කියලා. එතකොට මේ හතරෙන් එකකට අහුවෙලා. මතක් කරලා දෙන්න ඕනේ ඔන්න ඔතනයි ඔය සංඥා හිරලා තියෙන්නේ. ඔයක බය වෙන්න එපා. ඒකම දෝෂයක් නෙවෙයි කැහැටි. කෙලස් කියන්නේ ඕකට. මාර බලවේග කියන්නේ ඕකට. ඒක සර්වඥාන්සේ උකට සම්පූර්ණ සිතේම ඇදලා තියෙනවා. මේ පාරිගත මේ බොරුවල මේ පාරිගත මේ බොරුවල ඔය හතරක් තියෙනවා. හතර නෙවෙයි ඇත්තටම 60 62ක් තියෙනවා. මේ හතරකට කඩලා පෙන්නන්නේ විස්තර කරන්න පුළුවන්. පහසු පිණිස. මේවට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ සංඥා විතරයි. හැබැයි බය වෙන්නේ නැතුව ඔලමුල වෙලා කෑවොත් චිත්ත tattර කියලා දිස්ත්‍රි tatterපත් වෙලා කොට ගන්න බැරි තැනකට යනවා. සංඥා මට්ටමේ අහුවෙන එක පෘථජ්ජනයාගේ උදේට කනවා දවල්ට කනවා වගේ වැඩක්. මොකද අඩු ගානේ යොමුවක් වෙන්නුවාට පස්සේ ගොනුවක් වෙන්නවා තුඹ කාලා තියෙන හේතු අප්‍රත්‍ය දිට්ඨියයි. ඔබ කාලා තියෙන සංඥාව ආත්මය කරගන්න එකයි. ඔබ කාලා තියෙන මේ සංඥාව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බලපෑමක් කියන එකයි. එහෙනම් තමයි මේ කාලා තියෙන සංඥාව ਸਰබලධාරී දිවි කෙනෙකුට කාලා තියෙන එකයි කියලා කිව්වට පස්සේ තේරෙනවා ලুকু ජයග්‍රහණය. ඒක භාවනා කරන්න ඉස්සලා මේ දැනුම තියෙනවනම් ඒක නා සුමකට යොමු කරන්න නැත්නම් වෙච්ච නිදර්ශන හරහා පෙන්ලා දෙන්න ලේසියි. මේ ටික නැති කෙනෙකුට භාවනාදි මේක කාලා වැටිලා අමාරුවටපත් වෙලා අතපය කඩාගත්තට පස්සේ තමයි තේරෙන්නේ මම මේ භාවනා කරන්නේ මොකටද කියන්නේ. ඒක නිසා මේකේ තියෙන මූලධර්මයේ වටිනාකම. මේකේ තියෙනවා දාර්ශනික වටිනාකමක්. ඉතින් ඒකයි සරුවචන්සේ මේ දීර්ඝ සූත්‍ර හරහා ඒවකට පැමිණිච්ච මත මේ අවුරුදු 2600 බුදුහාමුදුර රැකගෙන ආවේ මේ මේ වැඩි මත හතරේ වැඩි මත හතර කරන කට්ටියගේ පොත්වල නෑ. ඒක හොඳට මතක තියාගන්න ඒගොල්ලෝ විශ්කොල්ල ගොඩක් අය. බුදුරජාණන්සේ කියනවා. වැරදි මතට ගෙනල්ලා බුදුහාමුදුර නෙමෙයි ඇත්තටම සරුවචන දේශනා අනුව රහතන් වහන්සේලා. පහතල අපිට කියනවා ඌව නෑ කියන්න යන්න බෑ එනවා ඉතින් බාහන කරන්න ඕනේ නෑනේ. ඔත් තියෙනවා මත් වෙනකොට හරියටම බෙල්ල මුලින් අල්ලපන්. වලිගෙන් අල්ලන්න බෑ ලුව කන. මේ සර්පය අල්ලන්න ඕනේ බෙල්ලෙමයි. බෙල්ලෙන් අල්ලන්න නම් භාවනා කරන මේවා ඉන්න එපයි කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒක බොරු වැඩක්. එනවා. එනකොට හොඳට සැලකිලිම බලනවා මට මේ ආකු සංඥා මම අහේතු අප්‍රත්‍ය කරගෙන තියනවාද? ඒව නැත්තම් ආත්මය කරගෙන තියනවාද? නැත්තම් මහානුභාව සම්පන්න ශ්‍රමණ ප්‍රාප්තන නිසා කියනවාද? ඒව නැත්තම් දෙවියන් වහන්සේට හේතු කරනවාද කියලා බැලුවොත් ඒක අල්ලා ගැනීමෙන් තේරෙනවා අපි නොදන්න බරබන්දියක් පොල්ලක් පොදියක් ගමන් මල්ලක් උස්සගෙනයි අපි යන්නේ. ඒක එදිනදා ජීවිතේ බැලුවට පේන්නේ නැහැ. හොඳට භාවනාවෙන් ගොරෝසු ටික අයින් කරනකොට ශීල ශික්ෂාව හරියනකොට සමාධි ශික්ෂා ගියාට පස්සේ තමයි ඔය සංඥා කොටස පේන්නේ. ඒක නිසා ආධුනිකයෙකුට වුණත් ගැඹුරක් කතා කරාට අදාළ නැත්තේ අනිවාර්යයෙන්ම අදාළ. නමුත් මේකේදී හොඳට මතක තියාගන්න මේ සම්බන්ධය වෙන කෙනෙක්ව මනින්නත් එපා. මනින්නත් බෑ. මනින්න ගියොත් අනිවාර්යයෙන්ම පුද්ගලයා වත හතුරෙක් වෙනවා. ඒ වගේම වෙන කෙනෙක්ගෙන් තමන්ගේක මැනෙන්න අරින්නත් එපා. මොකද එහෙම කරන්න තරම් පුළුවන් එකම ශක්තිමන්ත පුද්ගලයා හරුවචනන්සේ විතරයි. තව කෙනෙක් දිහා බලලා ආසියානුසය ඥාන කියනකොට හරුවචනන්සේ විතරයි. අපිට වෙන කෙනෙක්ගෙන් ආදර්ශය ගන්න පුළුවන්. Tamange වැරදි ආදර්ශය ගන්න පුළුවන්. Tamanටම Taman උපදෙස් දීපු දාසේ තමයි හැබැයි වෙනසක් වෙන්නේ. ඒකයි මේ සතිය ඉස්සර කරගෙන යන්නේ. සතිය ඔක්කොම පෙන්නනවා. හරියට අවබෝධ කරගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ ඒ දැනීමම මේකට බේතක් වෙනවා. කදාකත් රෝග ලක්ෂණ මතුවෙන්නේ නැතුව සනීප වෙන්නේ නැහැ. කොටිම කියනවා නේද රෝග ලක්ෂණය දැන ගැනීමමයි බේද. ඒ නිසා අපිට මේක භාවනාත් කරන්න ඕනේ. දැනුමත් තියාගන්න ධ්‍යාන අපේක්ෂා කරන්න ඕනේ. මේ මාර බලවේග ස්වරූපෙම මතුවෙනවට බය වෙලා දුවන්නත් එපා. වකාලා ඒවට බැලියෝ දාසයෝ සෙබළු වෙන්නත් එපා. බුදුහාමර මේක දැකලා පෙන්ලා දීලා තියෙන නිසා භාවනා කරන කරන වෙලාවෙ මේක සුද්ධ කරන ගියොත් මේක එක දවසක් අස්පනා අපිට Taman දැක්කොත් දෙවෙනි සැරේ ආයේ නැහැ මායම් කරන්න. කරන්න බෑ. මොකද අපි රෝගේ දැකලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන ගමන් මේ ධර්මය අහන ගමන් උත්සාහ කරන්න ඕනේ. ඒ දෙක ගලපගන්න සෑහෙන දුරට යනකම් මේකදී ගුරුවරයාට වගකීමක් තියෙනවා. තමන්ගේ වැඩි තමන්ට වැඩි භාවනා කරපේකනට වගකීමක් තියෙනවා. හැබැයි ඒක මත හිටියොත් තමන්ගේ වැඩේ තමන් කවදාකවත් කරන්නේ නැහැ. ඒ නිසා මුලින් මුලින් එහෙම යම් ආරසාවක් යම් ගුණයක් යොමු කිරීමක් අරගෙන තමාශීම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ භාවනා කරන පිරිසෙන් බොහෝම සුළු ප්‍රතිශතයකට විතරයි. තමරුන්ට ප්‍රශ්න කියාගන්න බෑ. සමහරෙකුට භාවනා කරන්නේ නැහැ. සමහරු මේ පොත පාඩම් කරගෙන ගිහිල්ලා ඒක පතා කර කල්පනා කර කර ඉන්නවා. ඒකට භාවනාවට බාධා වෙනවා. ඊටාම කලාතුරකින් කෙනෙක් භාවනා කරලා මේ පොතේ තියෙන කාරණා අවශ්‍ය තැනට යොදාගෙන ගොඩ එනවා. ඒ කෙනාටවත් මුලදී කල්යාණ මිත්‍ර ආශ්‍රය දැනුම අවශ්‍යයි. ඒ නිසා මෙතන පිළිස ගත්තාම හැම පැත්තෙම ඉන්නවා. ඒ නිසා මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ ඔක්කොමලා එක එක පෙරහැර එක එක තැන්වල ඉන්න කට්ටිය. එක එක නට එක එක පැතිවල මේක උදව් වෙනවා. තමා විශ්ීම තමාට මේක කාරණා වටහාගෙන ලෙඩේ වටහාන සම්පූර්ණ වෙන දවසේ එනකොටයි ධර්මය දැක්කයි කියලා කියන්නේ බුදුන් දැක්කයි කියලා කියන්නේ එතකන් අපි ණයට අරගෙන කල්බදු ක්‍රමයට යන පාවිච්චි කරනවා වගේ තියෙන්නේ. නමුත් නිකමට හිතනද මේ වගේ මනක් භාවනා කළා මේ වගේ එකතුලා මේ වගේ දෙයකට අහුම්කම් දෙන්නේ නැති භාවනා නොකරන මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට කොහොමනම් මේ වගේ දෙයක් sannivedana කරන්නද කියලා. නමුත් බලාපොරොත්තු සුන් කරගන්න එපා. ਸਰුවත්‍යංශය බණ කිවි යන්නේම අන්ධ භූත ලෝකයකට. අපි මොකද්ද හේතුවකින් මේ සුළුතරයට අහුවෙලා තියෙනවා. ඒ නිසා ඒක නොකල හැක්කක් කියලා හිතන්නේ නැතුව අපිත් ආදර්ශයක් තියලා ඉදිරියට යන ගමන් යම් කිසි කෙනෙක් ඒක පිළිබඳ හැඟීමක් ඇති කර ගන්නවා නම් එයාට රිදෙන්නේ නැති විදිහට මේක ඉදිරිපත් කරන්න තෝරන නිසා අපිත් ශාසනයෙන් වැඩ අරගෙන ඒ ශාසනයෙන් කෙරෙන තියෙන වැටිකත් කරගෙන ඉදිරි යන ගමන සඳහා මේ ධර්ම දේශනා කරන්නේ ඒ විදිහටම තමන්ගේ ශාසනයටත් බාහිර ශාසනයටත් මේක එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා නෑ. හොඳයි මම හිතනවා අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් ඔය ගත වෙලා තියෙන ධර්ම දේශනාවට ඒත් මේ චාරිත්‍රාක් වශයෙන් අර මහත්ය මතු කරා වගේ ඒ වෙලාවට මතුවෙන ප්‍රශ්න අපි සාකච්ඡා සඳහා සුළු වෙලාවක් ගන්නවා. ඒ නිසා මේ ඉලි මිලි ඉල්ලප කරු මහත්තයා මම ගිලා හිටනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සනස් කරන දෙකක් එකක් මම අහන්න හිටපු මට හිවිච්ච දෙයක් වහන්සේ මේ දැන් කියන්න හේතුණා එකක් මාර බලවේගයට අහුවෙම ගැන කියන එක. මට දේශනා කරන්නේ අද්දී තිච්ච එකක් මේක මාර අවශ්‍යයක් වෙන්න පුළුවන් නේද කියන එක. දේශනා මාරාවේශයක් කියලාද නැත්නම් බුදුහාමුදුරට මාරේ වෙලා මොකක්ද නෑ ඔය ඔය කියන தත්ත්වෙ උද්ගත වෙන්නේ මේ මාරාවේශයක් නිසාද කියන්නේ අනිස්කාරනේ දැන් අපි භාවනා කරගෙන යද්දී කොයි වගේ තැන්වලදීද ප්‍රවේශම් වෙන්න ඕනේ කියන්නේ හැමතැනදී කිසිම තැනකදී පටි ලියාගෙන යන්න බෑ හැමතැනම පරිතද කරන යන්න. ඉතින් සීල පරිතද කරන, ඊගාට සමාධි පරිතද කරන, ඊගාට ප්‍රඥා පරිතද කරන. අර තැනදී මට සහැල්ලුවට යන්න පුළුවන් කියලා මේ සංසාරේ අනතුරුදායක නැති එක චිත්තක්ෂණයක් නෑ. ඒක ඉදිකටක් ගන්න පුළුවන් තැනක් නෑ. මේක අනිවාර්යයෙන්ම බිම්බෝම්බයක් උඩ ඉන්නා වගේ තමයි. අපි ඔය බෙන්කෙලින්නේ ලිපදියේ මොළවන එක්දිය සැලියේ තමයි. පෙන දාපු ගමන් අනිත් පැත්ත හැල්ලා පෙන දාන්න ගන්නවා. අපි හවුටි රත් වෙච්ච ගමන් කොජේ එනවා. එතකන් පෙන්කෙලිය. ඇත්තටම පෙන්කෙලිය නෙවෙයි කොක්කට එළියට යන්නයි බලන්නේ. අර වතුර ආයිත් බලාගෙන මිහට වෙන්නේ ඇතුලේ දිය කෙලිනවයි කියලා. ඒක තමයි කියන්නේ. කිසිම එක චිත්තක්ෂණයක් එක මොහතක ඉසුබුලන්න තරම්වත් ඉඩක් මේකේ නැහැ. භාවනා කරන්න ගියාම තමයි ඒක තේරෙන්නේ. ඒක නිසා උගෝදිනේ භාවනා කරන්න කැමති නැහැ. මොකද ඒක භාවනා කරන්න ගියාම ඒක උත්සන්නවට තේරෙනවනේ. ගෙදර හිටපුවම ජොලියක් දාගෙන ඉන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරනට වැඩිය කැමති නොකර ඉන්න. ඉතින් වෙලා දෙන්නේ කොයි කරලා හරි මේ ගොයිට්ටේ යන්න ඕනේ. ඉතින් ස්වාමීන් වහන්සේ හැම දෙයක් දිහාම සැකයෙන් බලන්නේ. එක්තරා කියන්නේ හැම දෙයක්ම සානේ Taman දිහා සැකෙන් බලන Tamanගේ හිත දිහා සැකෙන් බලන එදාට සැකේ නැහැ පිට දිහා සැකේ බලනවා කියන තමයි ආත්ම දෘෂ්ටි කියන්නේ. බුදුහාමුදුරු ඉන්නකම් කෙරුවේ අනුන් අනුන්ට දීන කෙරුවා. අනුගේ වදීනක බුදුහාමුදුරු උඹමයි උඹේ සංඥාව උඹේමයි. දේශපාලනඥයෙකුට බලයක් කෙන ඡන්දෙ දුන්නොත් නේ. මාරයට බලේ ඉන්නේ ඡන්දෙ දුන්නොත් විතරයි. කාමච්ඡන්දෙ නැති මිනිහට මාරයා වැඩ කරන්නේ නැහැ. මාරයා වැඩ කරන්නේ කාමච්ඡන්දෙ දීපු මිනිසයාට. ඉතින් මේ මිනිසා තම ඡන්දෙ දීපු ගානට පහෙන් හතරේ ඡන්ද බලේද තුනෙන් දෙකේ ඡන්ද බලේද නැත්නම් ওই වගේ පූට්ටු ආණ්ඩුවක්ද ඒ ඔක්කොම ඔයගොල්ලෝ දීපු ඡන්දේ. මානට කිසිම තැනක බලයක් නැහැ. බලය කියන්නේ තියෙනවා. ඡන්දෙ දුන්න නැත්තම් බෑ. ඡන්දෙ ගැනීම සඳහා নানা ප්‍රකාර කරන දේවල් කරනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඡන්ද කරන වෙලාවේදී ඒක ප්‍රශ්නේ නැහැ. මොන විදියෙන් හරි යා ඡන්දෙ ඉල්ලනවා. ඉල්ලනකොට කරන් තියෙන වැඩ ඔක්කොම කරනවා. ඉතින් අපි ගොත් අපි දන්නේ නැහැ. එවිනියා කියපු පොරොන්දා ඉෂ්ට කරන්නේ නැහැ. මම ඡන්දෙ නම් දුන්න තමයි. දුන්න නම් ඊට පස්සේ කතා කරන්නේ. දේශපාලනඥයෝ ඒක පැහැදිලිවම කියනවා. ඇත්ත ඒකින් හොඳයි දේශපාලනඥයෝ. මාරයා එක කරලා තියෙන්නේ උඹේ කුසල කාමච්ඡන්දේ නැත්තම් මාරට ඇඟිලි ගන්න බෑ. අපි ඉද දීලා ඊට පස්සේ දොස් කියන්නේ බා. ඒක ප්‍රශ්න තියෙන එක සැරයක් දුන්නට හැමදාම යන්නේ නැහැ විනිශ්චය. ඊගාට තාය ඡන්දේ ඉල්ලනවා අපේ. ඡන්දේ ඉල්ලනකොට බොහොම බයado බොහොම ලස්සනට මුකුළු සිනා පාගෙන උමරි පාගෙන ඉන්නේ. එතකොට දීලා ඉවරලා පස්සේ චතුරු ගන්නවා. ඒ නිසා එක සැරයක් ආවට පස්සේ දෙවෙනි සැරේවත් අඩු ගන්න කනකොට රාත්තල් ගන්න කිරලා කන්නේ පළවෙනි ගැටන කොච්චර මඩ තියෙනවද කියලා දන්නේ කනවා. දැන් බඩේ මෙච්චරක් තියෙනවා කියලා දැන ඊගාසරේ කරන්න බඩ තෙන්න එන්න එන්න ටික ටික ටික ටික ඔක මේ මොනවද වෙන්නේ? පාලයක් කඩට ගන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ බලතල තියෙනවා අපි අසරණ වෙලා මේ අපායට තීන්දුව වෙච්ච જાතියක් නෙවෙයි. දැන් අපි නම් මෙතන උත්තාවත ආදි ගාථා සජ්ජාන කරලා අපේ ධර්ම ශ්‍රවණ සතිවාරේ දේශනා සතිවාරේ සමාප්ත කරමු. ත්තාවතාචනම්මේහි පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ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 නමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය සුවපත් වෙත්වා කමා කමිතබ්බා සුබත් සුබත්